තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්කවේ විඥානං චෛමේ භික්කවේ විඥානකායා චක්කු විඥානං සෝත විඥානං ඝාන විඥානං ජීවා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්ඛවේ විඥානං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටපත්ටි අපි මේ නිවසේ ධර්මමය සම්මේලනයක් නැත්නම් කල්යාණ මිත්‍ර සංසදයක් වශයෙන් පවත්වන හැම දවසකම ඒක අතිනාංගයක් විදිහට මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරගත්තා. ඉතින් අර එකම වහලයක් වට එකම වගේ පිරිසක් එකතු වෙන්න නිසා ඒ ධර්ම දේශනා ශියල ධර්ම දේශනාවලියක් එහෙම නැත්නම් මාලාවක් විදිහට පවත්වාගෙන අපි ඉස්සෙල්ලා ඒකට ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන කරගෙන ගිහිල්ලා දැන් මේ අවස්ථාවේ අපි ඉස්සරහින් තියාගන්නේ උපාදාන පරිවර්ත කියන සරුවචන් ආංශ විසින් දේශනා කරන ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සඳහන් සූත්‍රයක්. ඒක ත්‍රිපරිවර්ත දේශනාවක් වශයෙන් හැම හැම කාරණාවක්ම ගේ සංග්‍රහ වෙච්ච මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක්. ඒදී සර්වචන් වහන්සේ මේ පුරුෂේක් සංසාරේ වටවලල්ලේ ඒ කායනෝ මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනට හේතු වෙන මේ උපාදානය ටික විස්තර කරලා එක එක ආයතනයකට සම්බන්ධ කරලා විස්තර කිරීමක් කරනවා. ඉස්සල්ලාම ඒ ඒ ආයතන වශයෙන් රූප ඒ පංච පංචස්කන්ධ වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් විස්තර කරලා ඒ දැන හෝ නොදැන භාවනා කරන හෝ නොකරන වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයේ ඉස්ලාම විස්තර කරනවා. රූප කිව්වහම සාමාන්‍ය පුතජන කෙනාට එහෙම නැත්නම් භාවනා විදි සතිය පිහිටුවාගත්තේ නැති කෙනාට ඒක කොහොමද වැටහෙන්නේ? වේදනා කියලා සරුවච්චන් වහන්සේ මේ මූල ධර්මයේදී නිර්වචනය කරන මේ විඳීම ඒ වගේම සංඥාව හඳුනා ගැනීම සඳහා අපි කරන ප්‍රයත්න ඊගාට සකස් කිරීම සංස්කරණය කිරීම ඊගාට මේ සියල්ලට මුල් වෙන විඥානය කියලා මේ පහේ ක්‍රියා කරන ආකාරය. ඒ ක්‍රියා කරන ආකාරයට ස්කන්ධ වශයෙන් කියලා තමයි සඳහන් කරන්නේ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා. ඉතින් අපි පහුගිය දවස්වල තිබුණ වාරවලදී මේවා එක එකක් ගෙවම් කරන්න ඇවිල්ලා අද අපි ආරම්භය ලැබුවේ මේ විඥානස්කන්ධය කියන එකටයි. ඉතින් අපි දැනගන්න ඕනේ ක්‍රමයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට එන්නේ එන්නේ එන්නේ ගැඹුරකටයි අපි ගමන් කරන්නේ. එහෙම නැත්නම් ගම්භීරත්වයකටයි ගමන් කරන්නේ. ඒ නිසා මුල් මුල් කියාපු රූප වේදනා සංඥා සංකාර පිළිබඳව දැනුම මේකට අනුග්‍රහ කරනවා. අනුග්‍රහකට යුතුයි. ඒ නිසා දේශනා මාලාවක හැර අමාරුයි මේක ඒ දවසේ මාතෘකාට අංග සම්පූර්ණ මාතෘකාවක් වශයෙන් තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් මුලින් මුලින් කරපු මුලින් මුලින් සඳහන් වෙන ස්කන්ධ නැත්නම් ඒ සම්බන්ධ කර දේශනා මේකට ගොඩක් සම්බන්ධ වෙනවා. කෙසේ නමුත් මේ විඥානයේ කියන එක ව්‍යවහාරයේ පවතින විදිහට හිතය, මනය, මනෝය විඥානය කියලා සමානාර්ථ පද හතරක් විතර වගේ සාමාන්‍ය සිංහලේ පාවිච්චි මේක consciousness කියලා තමයි ඉංග්‍රීසියෙන් පාවිච්චි වෙන්නේ. නමුත් සිංහලේ සහ පාලියේ ඔය වගේ ටිකක් විස්තර සහිතයි. සමහර විටක අටකතාචාරින් වහන්සේලා මන මන මනෝ චිත්ත කියන මේ ඔක්කොම සමාන පද වශයෙන් සඳහන් කරලා මන විඥාන මනෝ විඥාන ඊට පස්සේ චිත්ත කියන தত্ত্বය සමහරවිට විඥාන කියන පදේ වෙනමත් හිට ගන්නවා. සමානාර්ථ පද විදිහට පෙන්නනවා. නමුත් විඥාණය කියන මේ අරූපී ධර්මය එහෙම නැත්නම් මේ නාම ධර්මයේ පෘථග්ජන මට්ටමක ඉඳලා භාවනාව දියුණු වෙනකොට විශේෂයෙන්ම විපස්සනාවදී ඒකෙත් ලුණු ගෙඩියක් වතු අරිනා වගේ ගොරෝසු මට්ටෙ වෙදලා එන්නේ එන්නේ එන්නේ සිම් වෙනකොට ඉතින් මොකද්ද විපරිණාමිකෝ සිදුවේ. ඒක සාමාන්‍යයෙන් ධර්මදේශනාවේදී විවහාර ධර්මදේශනාවේදී මාතෘකා කරන්නේ. නමුත් යෝගාවචරයට ඒක ගොඩක් වැදගත් නමුත් මේ යෝගාවචරයට උත්පත් ඉස්සලා විඥානය හඳුන්වා දීමේදී සර්වඥාන්සේ සඳහන් කරනවා කතමංච බික්කවේ විඥානං මානෙන විඥානයේ කෙතෙක් දෙයත් කෙතෙක් දෙයි කියලා ප්‍රශ්නයක් නගලා කත්තු කම්මිතා ප්‍රශ්නයක් නගලා චෛමේ වික්‍රමේ විඥාන කාය. මහනි මේ විඥාන කොටවල් හයක් මගේ සර්වඥතාඥාට වැටෙනවා. ඒ මොනවද මේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ වටයි මම විඥාන කියලා මේ පසුබිමේ සාකච්ඡා කරන්න කියලා සරුවචනන්සේ පෙන්නලා දෙනවා. ඉතින් මේ එක එකක් වශයෙන් පෙනී හිටින හයක් වශයෙන් පෙනී හිටින මේ විඥාණය එකක අතු හයක්ද එහෙම නැත්නම් එකකම එකම විඥානයේ ආකාර හයක්ද කියලා ඒකත් ලොකු ප්‍රශ්නයක්. භාවනාව නොකරන නැත්නම් දේශනාවක් නාහපු එහෙම නැත්නම් චින්තාමය ඥාන නැති අය හුඟක් වෙලාට හිතන්න ඉඩ තියෙනවා එක අවස්ථාවක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඇහි පහළ වෙන හිත, කනේ පහළ වෙන හිත, නාහයේ පහළ වෙන හිත, දිවේ පහළ වෙන හිත, කයේ සංවේදී භාවයේ පහළ වෙන හිත සහ හිතම කියන මේ தত্ত্ব දෙක, தত্ত্বයන් හයම ටෙලිවිෂන් එකේ නාලිකා හයක් වගේ වැඩ කරනවා. සමහර විලක ඒකට විකල්පයක් පෙන්වන්න වෙනවා මේක එකම විඥානයේ විස්තර වෙනවා හය ආකාරයක විඥාණයට ඕනේ නම් චක්කු විඥාන වශයෙන් පෙන්හින්න පුළුවන්. ඕනනම් සෝත විඥාන, ඝාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝපේන ඕන එකට මාරු වෙන්න පුළුවන්. නමුත් එකවරකට තියෙන්නේ එකයි. ඉතින් මේක හරි අමාරුයි මේ විඥාන කාණ හයක් ඇති කරගෙන හදපු මේ රාමෝක ජීවත් වෙන පෘථග්ජනයට මේ එක විඥානයක් ක්‍රියාත්මක කරනට අනික් පහම කොර වෙනවා අනික් පහම හිරි වැටෙනවා අනික් පහ නැහැ. අනික් පහ පිළිබඳව සේයාව විතරක් තියෙනවා. නමුත් මේ සේයාව මත හදාගත්ත හීනේ මායාවේ ඔක්කොම තියෙනවා කියලා තමයි ගමන යන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ විඥානයේ මේ තරම් ශීඝ්‍රයෙන් එකම කෙනා චරිත 6ක රඟපාන දෙබිඩි චරිතයක් මේ චරිත 6ක රඟපානවා කියලා කිව්වට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි යමක් නැත්නම් යම් වෙලාවක විඥානීය රූප වශයෙන් චූපයක් ඇති දැකීමේදී ඇතිවෙන චක්කු විඥානයේ පහළකින් පහළ වුණොත් ඒ චිත්තක්ෂණයේ මේ අනිකුත් සෝත ඝාන ජීවා කාය මන කිනව වැඩ කරන්නේ ඉතින් අපිට පුළුවන් ද සතිය දිනු කරන්න සතිය කියන්නේ එළඹ සිටි සිහිය නැත්නම් ඇති වෙනකොටම අප්‍රමාදීව එක දැනගන්න ගතිය උවමනාවෙන් ඇහි විඥානේ පිහිටුවලා නැත්තම් චක්කු විඥානෙට පහළ වෙන්න ඉඩ ඇරලා ඒ වෙලාවේදී මට ශබ්ද අහන්න බෑ එළදිවට ගඳ අහන්න බෑ රස බලන්න බෑ පහස ලබන්න බෑ එහෙම නැත්නම් මේ මට හිතන්න බෑ කියන එක දකින්න පුළුවන් ද එක දැකලා බය නොවී ඉන්න පුළුවන් ද කියන එක තව එකක් මේ තරමටම අපි හිතන ඕනම වෙලාවක මේ හයම ක්‍රියාත්මක වෙනවයි කියලා ඒකෙන් තමයි අපි මේ සරුංගලයක් කොට ගැහුවා වගේ මේසක් කුඩුවක් හැදුවා වගේ රාමු හදලා තියෙනවා. ඒ රාමු ඇතුලේ තමයි අරසාව ලැබෙන්නේ මම ආයනේට. ඒත් එකවරකට වැඩ කරන්නේ එකයි කියලා දැනගත්ත ගමන් ඒ මම ආයනේට නිකන් බිත්ති කඩා වැටිච්චි ගියක් වගේ ඒක ඇතුලේ රඳා ගන්න තැනක් අවකාශයක් නැතුව යනවා. ඉතින් මේක හරි අමාරුයි මොකද මේ මෙහෙම තියනවාද කියලා කියන්නේ හෝ හේතු ගන්න හෝ ඒ සඳහා පරිශන පෙළඹෙන්නේ විඥාන හරහම නිසා මේක හොරාගේ අම්මයි පේන හිල්ලතියි. නිසා කොතරම්ද අපේ විඥානය කොටු කරගෙන එක වැරකට වැඩ කරන්නේ මේ හයෙන් එකයි කියන එක තේරුම් ගන්න. ඒ නිසා සර්වචන් වහන්සේ මේ සඳහා ප්‍රයත්නයක් වශයෙන් ප්‍රයෝගයක් වශයෙන් මේ විඥානය දැන ගැනීම සඳහා විඥාන කියන නාම ධර්ම. විඥාන කියන ආරෝපී ධර්ම දැනගැනීම සඳහා සරුවචන් වහන්සේ බොහෝමත්ම වක්‍ර මාර්ගයකින් අදාළ කරගන්න මාතෘකාවක් තියෙනවා. අපි අරමුණ කියලා කියනවා නැත්නම් නිමිත්තක් ගන්න. ඒ නිමිත්ත අනිවාර්යයෙන්ම රූප ධර්මයක් වෙන්න ඕනේ. එතකොට මේ රූප ධර්ම විශේෂයි මේ විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ ඇරලා ඒ රූප ධර්ම දිහා ඇසිබිල්ලම් ගහන්න නැතුව දිගින් දිගට බලන ඉන්නකොට රූප ධර්මයාගේ විපරිණාමය හරහා විඥානයේ විපරිණාමයක් වෙන්නයි. වෙන්න ඇරලා බබර සාප්පුව කර දෙපැත්තෙම කන්නාඩි දෙක තියදී තමයි මැදින් යනකොට අනන්තය දක්වා විහිදෙන ප්‍රතිබිම්බ රාශියක් ඇති වෙනා වගේ මේ එකිනෙක එකිනෙක පිළිඹු කරනකොට විඥාන විසින්නා රූපයත් රූපෙ විසින් විඥානත් පිළිඹු කරනකොට යෝගාවචරය පුදුමාකාර ගැඹුරක් පුදුමාකාර ඇතුළට ගමනක් සිදු කරනවා. ඒ නිසා විඥානයේ විශේෂ විඥානය පරීක්ෂා කරන්න අමාරුයි. විඥානය කරන්නේ විඥාණයට විඥානයේ ගොදුරු කරගන්න, පදනම් කිරීමට පාදෂ්ඨ කරගන්න රූප ධර්මයක විපරිණාමය බව. ඒ නිසා කායනුපස්සනාවෙන් පටන් අර ගන්නවා. කායනුපස්සනාවෙන් පටන් ගන්නකොටත් ඒ කායනුපස්සනාවේදී ඇහැ කියන්නේ කයටයි එකක්, කන කියන්නේ කයටයි එකක්, නාසය කියන්නේ දිව කියන්නේ කය කියන්නේ මේ පහකට කැඩලා තියෙනවා. මේ පහෙනුත් ඇහැ වහ ගැනීම කන වසා ගැනීම නැත්නම් සද්ද නැත්තනකට යන එක ගඳ රස නැති වෙන එක මේ කාය විඥානයේ කෙරෙහි නැත්නම් කයේ සංවේදී භාවයේ කෙරෙහි කරන පරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය බවක් මේ තේරවාද පොතපත කියනකොට තියෙනවා උපමාවක් විදිහට කියන්නේ මුභහක් ඇතුළට තලගොයක් රිංග ගත්තාම ඒ තලගොය අල්ලන්න ඕනේ නම් තල ඒ හුඹහේ තියෙන හිල් ඔක්කොම වහලා එකක් කර සියල්ලම වහලා ඒ එකකින් දුම් ගන්න කියලා. එතට යම් වෙලාවක ඒ දුම් ඇද තලගොයට එළියට යන්න දඟලනකොට එයාට එළියට යන තැන හිල් පහක් තියෙනවනම් හතරක් පහලා නම් ඉතුරු එකෙන් තමයි එන්නේ. ඒකට මේ මස්සද්දට මනාප විදියට හැසිරෙන්න පුළුවන් අර තලගොය පිට වෙනවා. අනිත් වගේ තමයි මේ අපි වාඩි වුණාට පස්සෙත් මේක හුඹහක් වාගේ ඇහෙන් විඥානයේ හැරම හැරපයි. කන ආයතනයක් කරන එතන වැඩ කරනවා. නාසය ආයතනයක් කරන වැඩ කරනවා. දිව ආයතනයක් කරන වැඩ කරනවා. කය කයේ තියෙන සංවේදී භාවය ආයතනයක් විදිහට වැඩ කරන නිසා සර්වචනාංශේ ප්‍රයෝගයෙන් අර ඉතුරු මුල් හතර හතර වහලා කයට හිත තියාගෙන ඉන්නකොට ඒ කයේ ඇතිවෙන ක්‍රියාවලියේ සාමාන්‍යයෙන් තවත් මූල ධර්මම වශයෙන් ගැඹුරකට බස්සනවා. කය කිව්වහම මේක පඨවිය, ආපෝය, තේජෝය, වායෝය වශයෙන් ඝනකම මෙලෙක් ගතිය, මුදු සුමට ගොරෝසු ගති, බර හැල්ලු ගති වශයෙන් එක ධර්මතාවයක් තියෙනවා. තව එකක් තියෙනවා කම්පන චංචල ගතිය සහ ධාරණ ගතිය කියලා, දරා සිටීමේ ගතිය කියලා, වායෝ ගතිය කියලා. උණුසුම සීසලස් කියලා තේජෝ ගතිය තියෙනවා. ඒ වගේම පිඩු කරන ගතිය සහ වැగిරෙන ගතිය කියලා ආපෝ ගතිය තියෙනවා. මෙන්න මේ හතරෙනුත් ਸਰවචන සඳහන් කළ මේ සැලෙන දරණ ගතිය තමයි කියලා ලේසියෙන්ම අල්ලන්න පුළුවන්. ඒක නිසා මේ වායෝ ධාතුව තමයි ලේසියෙන්ම අල්ලන්න පුළුවන්. ඉතින් මේ කායන ප්‍රසනාවේදී අපි ආනපන සතිය කෙරුවත් පිම්බි මහැකිලිම කළත් මේ වායෝ ධාතුවට හිත යොමු කරන එකයි කරන්නේ. යොමු කරලා ඒ විඥාණයට කියනවා ඔබේ පරම ශ්‍රේෂ්ඨම මුළු අවුරුද්දෙම මුළු දවසෙම මුළු ජීවිතේ මුළු සංසාරෙම කරපු වටිනාම දේ තමයි මේක දිහාම හැප්පිට හැක් කියලා බලන්න හිටපන් කියලා. මේ වායෝ පොට්ටබ්බ ධාතුව දිහා සියලු දේ පාවා දීලා මේක දිහා බලන්න කියලා. මේක අපි උපත්තියම අපිත් එක තියෙන දෙයක්. අන්නේ විදිහට මේ විඥානයේ එක ධර්මතාවයට යොමු කළාට පස්සේ ඒ විඥානයේ තියෙන යොහුසුළු ගතිය එක තැනක තියන්න බැරි ගතිය වෙනදටත් වැඩි ඇවිසෙනවා. එක වැඩකට යොමු කරන්න ගියාට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ආධුනික යෝගාවචරයා මේ වායෝ පොට්ටබ දාස් කියන රූපයත් භාවනා කරන හිත නැමැති විඥානයත් දෙක තේරුම් ගැනීමේදී ඉස්සෙල්ලම කරන්නේ කරන දේ සිද්ධ වෙන්නේ ඇවිසිල්ල. මෙතෙක්කල් වනේ වනචාරීව කුළුගතිට හැසිරිච්ච කුළුමීමේ කැලෙන් එළියට ගත්තා වගේ. ඒ නිසා මේ භාවනාවේදී විඥාන පැත්තක තියෙන බවයි මේ රූප ධර්ම ගැන හෝ අවබෝධ කරගන්න ගියාම විඥානයේ තාම තද බල පෙරලි වගේක් ඇති කරනවා. ගොඩ ගත්ත මාළුවෙක් වගේ. අතුරිනකම් කිසි කරදරයක් නැතුව තිබුණේක. ඉතින් ඒ නිසා මේ දැනගෙන ලෑස්ති වෙලා ඒකට අභියෝගයට මුහුණ දෙන්න ගිය කෙනෙකුට විතරක් নানা ප්‍රකාර බාධක මැද මේ මූල කර්මස්ථානයේ වායු පොට්ටබ්බ ධාතු ආනාපානිය හෝ පිම්බීම හැකිලිම දැන කියා ගන්න ඉඩක් තියෙනවා. ඒක තන්නේ ක්‍රම යොදන කාලය හා සාපේක්ෂයි බොහෝ කාලයක් කරනකොට තමයි ටික වේලාවක් හෝ ආශ්‍රව ප්‍රසත් මොන දාන්න පුළුවන්කම ලැබෙනවා. ඒක කවදාකවත් ප්‍රයත්නකින් තොරව හම්බ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ප්‍රයත්නකින් ලැබෙන එකක්. මොකද මේ විඥානයේ මෙතෙක්කල් පිස්සු ඇනිච්ච වඳුරෙක් වගේ පිස්සු ඇනිච්ච රිලෙවෙක් වගේ කිසිම වග විභාගකින් තොරව කිසිම න්‍යායපත්‍යක් නැතුව හැසිරිච්ච දෙයක්. වල් සතෙක්. ඒ උ බලන්න ගියත් ගොනු ගොනු කරන්න ගියත් මෙයා ඒ කෝඩු ගති පානවා, වල් ගති පානවා, වනචර ගති පානවා. ඒක නිසා ඒ දිහා බලන්න වෙන්නේ ලොකු සූදානමකින්. ඉතින් මෙහෙම ඉඳලා යම් විදියකට අපි මේ කාය විඥානේ වායු පොට්ටබ්බ ධාතුවේ මේ හිත භාවනා හිත මෙනෙහි කරන හිත යම් විදියකට මේචල් කරගෙන යන්න හදනකොට හරියට අතුරු බාධා සිද්ධ වෙනවා ශබ්ද නිසා සෝත විඥාණයට පයින්නවා විඥාණය රූප නිසා චක්කු විඥාණයට පයින්නවා කය අනිත් තැන් වල ඇති වෙන වේදනා වෙන වෙන දැනීම් නිසා කාය විඥානේ එක තැනක හිටින්නේ දුවනවා. ඊට පස්සේ මනෝ විඥාන වශයෙන් හිතවිලි හිතනවා. ඉතින් මේ සෑම දෙයකින්ම වෙන්නේ අර ගත්ත අරමුණට මුණට මුණ දාලා තියාගෙන බැරි ගතිය. ඉතින් මේක යෝගාවචර හරියට මන්දෝත්සාහය කරන පසුබාන හිතේ ධෛර්යය වියලවලන තත්වයක්. නමුත් මේක කෙනෙකුගේ දුර්ලභමක් නෙමෙයි මේක තමයි ස්වභාවය. විඥානයේ ස්වභාවය මේකයි. ආන්න මේක දැනගෙන යම් කිසි කෙනෙක් නැවත නැවත උත්සාහ කරලා මේ කාය විඥානේ ආනාපාන සතිය කරනකොට මේ නාසිකාග්‍රය යගවෝ නාසයේ උඩෝ වන්නාස් කුඩුවේ දාක්න සුදුවේ මෙතනයි මේ මගේ හිත තියෙන්නේ මේ පිට වෙන්නේ ඒක කිචි කවන ඇතුල් වෙන වාතයයි මේ පිට වෙන වාතයයි කියලා හොඳට දැකගෙන පවත්තගෙන යන්න පුළුවන් නම් යෝගාවචරය පළවෙනි වතාවට ඒ මේ කිස් ජාලේ එක කිස් ගහක් අල්ලගෙන දිගට සුද්ධ කරගෙන ගියා. අවුලිච්ච කිස් වල්ලක එක කිස් ගහක් දිගට දිග අරගත්තා වගේ. ඉතින් මේක නැවත නැවත කරන්න කරන්න කරන්න කරන්න කරන්න ඒ යෝගාවචරයට ගුරුවරයා දෙන්නේ මේ ආශ්වාසය ප්‍රශ්වාසයයි කියන එකට කොටු කරගත්ත හිත විඥාණය ආස්වාස වාතයෙන් ප්‍රස්වාස වාතයේ දැක ගන්නාසුළු විදිහට විඥාණය තමයි මෙහෙවන්නේ කියලා. මොකද විඥානයේ ස්වභාවය තමයි දෙකට බෙදලා පාලනය කරන එක. ඒක සූත්‍රාගේ ක්‍රමය. divide and rule. ඒක නිසා මේ විඥාණය ක්‍රියාවත් කරන්න. යාගෙම දන්න දහන් ගැටේ යනවා ක්‍රියාවත් කරන්න. අර කියනවා මේ ආස්වාස කියන්නේ එකක් ප්‍රස්වාස කියන්නේ එක මේ දෙක වෙන් කළ බලන්නේ. ඉතින් මේ හරි සතුටින් දෙක වෙන් කිරීමේ හැකියාව වෙන්කොට බැලීම ද්වයතාවය දෙකක් වශයෙන් සලකන එක තමයි විඥානයේ සූදුව. ඒකෙන් තමයි යා යාගේ වටිනාකම පෙන්වලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන දේවල් හොඳ නරක වශයෙන්, හරි වැරදි වශයෙන්, දිග කෙටි වශයෙන්, ලොකු පුංචි වශයෙන් හැම දෙයක්ම සාපේක්ෂතාවයට වැටලා තියෙන්නේ ද්වයතාවයක් මත. දේවල කේවල වශයෙන් බලනකොට කිසිම ඒ වගේ බෙදීමක් නැහැ. නමුත් මේ විඥානයේ යම් තැනක ක්‍රියාත්මක වෙනවාද ක්‍රියාත්මක හැම තැනකදීම එයා මේ අන්ත දෙකක් හදා ගැනීමෙන් තමයි විඥානයේ තමන්ගේ ආසනය, තමන්ගේ නිලය, තමන්ගේ தත්ත්වය රකින්නේ. ඉතින් මේ ආස්වාද ප්‍රසවාස තරණ දෙකට කඩලා මේ දෙක වෙන් කළ බලන්න. ඉතින් විඥානය ඉතාමත්ම සාර්ථකව පැනලා කටයුතු කරනකොට මේ දෙක අතර තියෙන වෙනස දැකීම ලකුණු ලබන වැඩක්. සතිය ජීවුණු කරන වැඩක්. ජීවුණු කරන වැඩක් කියලා යෝගාවචරය කරනගෙන යනකොට වැඩි වැඩියෙන් ආශ්වාස ප්‍රශ්වාස බලන්න බලන්න විඥානයේ ඒ කෙරෙහිම යොමුලා තියෙනවනම් ආශ්වාසයේ ලක්ෂණ සහ ප්‍රශ්වාසයේ ලක්ෂණ කවදාකවත් නැති විදිහට ඊට වැඩිය අද අදට වැඩිය හිට අල්ලගෙන යන්න පුළුවන්. පදනමක් ලැබෙනවා. මේ මේ විදිහට විඥානයේ ඉගෙන ගන්න ආශ්වාසයේ ලක්ෂණ ප්‍රශ්වාසයේ ලක්ෂණ වලට භාවනාවේදී තාමත් තද වටිනාකමක් දෙනවා. මේකට කියනවා ස්වභාවික ලක්ෂණ කියලා. එහෙම නැත්නම් ආස්වාසයට පෞද්ගලික ලක්ෂණ ප්‍රස්වාසයට වෙනස් වෙච්ච ලක්ෂණ. ප්‍රස්වාසයට පෞද්ගලික ලක්ෂණ ආස්වාසයෙන් වෙනස් වෙන ලක්ෂණ. සලක්ෂණ ස්වභාව භාව ආදි වශයෙන් විශාල වශයෙන් මේකේ විස්තර දකින්න දකින්න දකින්න හිතත් අරමුණත් ලං ලං ලං ලං වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් හිතත් අරමුණත් ලං ලං වෙන්න වෙන්න අරමුණේ වේදක වෙනද නොදැක්ක අතිරේක විස්තරවලට යන්න පටන් ගන්නවා හරියට මයික්‍රොස්කෝප් එකකට දාලා විස්තර වශයෙන් මැග්නිෆිකේෂන් එක වැඩි කරන වැඩි කරන වැඩි කරන යනවා. නමුත් මේ වැඩි කරන යන්න යන්න යන්න ඒ රූප ධර්මයේ ස්වභාවේ ඒ රූප ධර්මයේ ජීවිතයේ ගති මොනවදෝ පෙරලීකට ලක් වෙනවා. මේ සමීප වෙන්න වෙන්න වෙන්න අර දුර ඉඳලා බලන ආකල්පෙ නෙවෙයි සමීප වෙනකොට තියෙන්නේ. තව තව සමීප වෙනකොට විශාල විපරිණාමයකට යනවා. මෙන්න මේ විපරිණාමය හරහා ලෝකේ තියෙන සියලු රූප ධර්ම වලට පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. දෙකක් වෙන්කර දැනගැනීමේදී විඥානය ඊටාම සාදරව රස ලබන අතර විචිත්තත්වයේ ලබන අතර විවිධාංගීකරණය වෙන අතර සමීප වෙනකොට වෙනකොට වෙනකොට ඒ හරහා දෙකේ පොදු ලක්ෂණ දකිනකොට විඥානීය නිර්වින්දනයකටපත් වෙනවා. විඥානයේ තියෙන මේ රසලෝලීත්වය, රසකාමීත්වය විවිධාංගීකරණය ඉබේම දුර වෙලා වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් වස්තුවක් දිහා බොහෝ වෙල බලා සිටලා ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න වස්තුවේ විපරිණාමයේ දකින්නත් එක්කම යෝගාවචරය දැනගෙන හිටියොත් හොඳයි දකන හිත විඥානයේ විශාල විපරිණාමයකටපත් වෙනවා වස්තුව දෙකට බෙදලා බලන්න බලන්න බලන්න එකේ තණ්හා උපදින අතර ලං වෙලා වල පොදු ලක්ෂණ බලන්න බලන්න වස්තුව දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා ඒ වස්තුව රස වින්දනය අඩු වෙලා නිබ්බිදාකටපත් වෙනවා. විරංජන භාවයකටපත් වෙනවා. මේ විචිත්තත්වයේ බලන්න බලන්න බලන්න විඥාණයට ආහාර ලැබෙන අතර ඒකාකාරීත්වයේ දකින්න තකින්ද නිබ්බිදාව විරංජන ගතිය රංජන කරන්න බැරි වෙනකොට විඥාණය ඊටාම තද බල අපහසුකටපත් වෙනවා. ඉතින් මේ දෙකේදී දරුවචනාංශය සඳහන් කරන මේ විචිත්‍රත්වය දැකීම සංසාරයේ වශයෙන්ුත් දෙකේ සමාන ලක්ෂණ දැකීම තණ්හාවේ අනික් පැත්ත. ආශා කරවන්නේ නැති පැත්ත මේක තමයි නිවන් මාර්ගය. ආශාවක් ඇති වෙනවා නම් තණ්හාව ඒ ආශාව දුරුවන් වේගන යනවා නම් විවරණ වේගන යනවා නම් නිර්වින්දන වේගන යනවා නම් විරංජන වේගන යනවා ඒ පෙත හරි පෙත. නමුත් ඒ යෝගාවචරය දන්නේ නැත්නම් ඒ ඉන්නේ භාවනාවේ පාවීමක් විදියට. එහෙම නැත්නම් හිතේ කායික වීරිය, චිත්ත වීරිය දුරු වීමක් විදියට. ශ්‍රද්ධාව වීලියාවක් විදියට. සතිය නැති වීමක් විදියට. සමාධිය සමාධියෙන් තොර වෙනවා වගේ. අර විචිත්‍ර දැනුම, විචිතුරු දැනුම එක එකාකාරී වෙලා මතක ඇවිල්ලා යනගේ ප්‍රඥාව නැතිවීමක් විදියට. මේක මේ විඥානයේ Tamange ගති ලක්ෂණ පහළ වීමට විරුද්ධව කරන මායාවක්ද එහෙනම් මේකේ ස්වභාව සිද්ධ ලෝක ධර්මයක්ද කියන එක යෝගාවචරයට ඕනට වැඩි බරපතල වෙයි මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්නයි මේ දේ එකම දේ දිහා හුඟක් වෙලා බලහිනකොට ඒ හරහා විඥානයේ තියෙන සටකපටකම් විඥානයේ තියෙන මායාකාරී ගතිය විඥානයේ තියෙන වංචනික ගතිය හෙළි වෙන නිසා විඥානය මෙතනින් මේක හලහප්පලා වෙන දෙයක් බවටපත් වෙන්න මේ කාය විඥානය රූප චක්ක විඥානය බවටපත් වෙන්න සෝත විඥානය බවටපත් වෙන්න ගාහන විඥානය බවටපත් වෙන්න ජීවා විඥානය බවටපත් වෙන්න මනෝ විඥානය බවටපත් වෙන තියෙන ඉඩ බලන්න ඉඩ බලනවා කියලා කියන්නේ নানা ආකාර අරමුණු මේකට කඩාව දිනා වගේ තමයි යෝගාවචරයට පේන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් මේ අරමුණ කොයි වෙලාවෙත් තියෙනවා. නමුත් Taman ගත්ත අරමුණේ පිළිබඳ ඇති නීරස භාවය. Taman ගත්ත අරමුණේ තියෙන ඒකාකාරී භාවය. Taman ගත්ත අරමුණේ තියෙන නිර්වින්දන ගතිය, විරංජන වෙන ගතිය යෝගාවචරය ඇති සැටි වශයෙන් අවබෝධ කරේ නැත්නම් මේ හිත පිටපයින් ගතිය භාවනා දියුණු වෙනකොට ස්වභාව සිද්ධ දෙයක් බව කවදාකවත් හිතන්නේ හිතන්නේ වෙන්නට වැඩිය මට බාධා වැඩි වුණා කියලා. ශබ්ද පේන්න, ඇහෙන්න පටන් ගත්තා, රූප වෙන්න පටන් ගත්තා, ගන්ධ රස පහස වැඩි වෙන්න පටන් ගත්තා කියලා ඒ බාහිරේ තියෙන දේවල් වලට චෝදනා කිරීම වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් මේ යෝගාවචරය දැනගෙන යනවා නම් විඥාණයට ආකාර හයක් තියෙනවා. මම මේ කොටු කරගෙන හිටිය කාය විඥානේ. ඒකෙත් මේ නාසිකාග්‍රය හෝ උඩුතොලේ නැත්නම් උදරය හෝ එක තැනක තියාගෙන මේකේ කොටු වෙන්න වෙන්න වෙන්න අර තලගොය එළියට පයින්න හදන වෙලාවේදී උ දන්නවනම් එළියේ මස්සද්ද බලහන් ඉන්නවයි කියලා. ඒත් එළියට යන්නත් බෑ, ඇතුළට යන්නත් බැරි අපහසුතාවයකටපත් වෙනවා. අන්න මේකේ විඥානය කරන මේ වෙහෙස කර తত্ত্বය යෝගාචරය මම කියාගත්තොත් මේ මගේ වෙහෙස. මේ වෙහෙස මමයි, මේ වෙහෙස මගේ, මේ වෙහෙස මගේ ආත්මය කරගත්තොත් ඒ යෝගාචරය ගින්නට වැටිච්ච පඬර මේ මේ කෙහෙල් දැල්ලක් වගේ වීලියක්. යෝගාචරයට මේ කරගෙන යආගන්න බැරි වෙනවා. නමුත් ਸਰවචනාංශේ ඒ පිළිබඳව දැනුමක් දෙනවා මේ විඥානය කොටු වෙන්න වෙන්න වෙන්න දහංගට ඔක්කොම දාන. දහංගට දාලා ඒ විඥාණයෙම රූප බැලීමේ ආශාවක් වශයෙන් චක්කු විඥාන වෙන්න පුළුවන්, සෝත විඥාන වෙන්න, ගාහන විඥාන, ජීවා විඥාන වගේ වෙනකොට මේ විඥාණය එක දිගට කේක ඉස්සලා ගත්ත නිදර්ශන වගේ කේක් ගහක් වගේ එක දිගට කරන එකක් නෙවෙයි චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණිය ඕනම වෙලාවක ඕනම තැනකට පණින්න පුළුවන් ගතිය තියෙනවා අපේ ප්‍රයත්නයේ නිසා භාවනා මානසිකාරයෙන් නිසා තමයි මෙතෙකල් ආස්වාද ප්‍රසද්ධියේ ගියේ ඒකට ඕනේ නම් රූප බලන්න සද්ධාන්න ගන්ධ රස බලන්න පුළුවන් මේක හරියට කියනවා නම් පාන් කැල්ලක් තෙත්ත තීටි එළිය තිබ්බොත් ඒ පාන් කැලට සිවිජ වාතයේ තියෙන දිලීර විස බීජ උරාගෙන ඉක්මනට පුස්කන පුස්කන. මොකද පාන් කැල හොඳට වියලලා තිබ්බොත් ටෝස් කරලා තිබ්බොත් අච්චර ඉක්මනට කුණු වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කිව්වොත් මේ පාන් කැල කුණු වීමට හේතුනේ වාතයේ තියෙන විස බීජ නිසායි කියලා බොරුත් නෙවෙයි. නමුත් එන වීරි පාන් කැලට විස බීජ ආවේ නැත්තේ මොකද? විස බීජ වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විස බීජේ උරා ගැනීමේ විෂ බීජ අල්ලගැනීමේ හැකියාව තෙත පහන් කැල්ලේ වැඩි. ඒ වගේ තමයි විඥානය පිළිබඳව භාවිත මනසක් නැති හිතට රත් සත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දඩමීම කරන එක පැන්නට ඒක ඕනම වෙලාවක පණින්න පුළුවන්. ඔත් විඥානයේ කීකරු වෙනවනම් දන්නවනම් මෙහෙම එකක් එපා වෙනකොට තව එකකට පයින් ගතිය තියෙනවායි කියලා යෝගාචරයේක අඩුපාඩුවක් නෙමෙයි මේක මේ භාවනාවේ හැටියක් කියලා දැනගත්තු කොච්චර පිටපැන්නක් නැවතත් මූල කර්මස්ථානයේ දිගේ ආනාපාන දිනම් ආනාපාන දිගේම යන්න උත්සාහ කරනවා මේ නීරස බව දැක දැක දැන දැන. ඒකාකාරීකම දැක දැක දැන දැන. නිර්වින්දන ගතිය දැක දැක දැන දැන. මෙන්න මේ විදියට ගියාම සතිය අර තිබුණටත් වැඩිය හොඳ තීක්ෂණ තැනකට යනවා විඥානය පිළිබඳවත් යෝගාවචරයා මෙතෙක් නොදැක්ක අඩියක් නැත්නම් කාපට් එක යට තියෙන කුණු වගේ විඥානේ මේ පැත්තකට දැක්කන ඉන්නකොට ඒ කාය ආනාපාන සතියම හෝ එක දිගට පවත්වාගෙන යනකොට හිත අපි උදේ අද ධම්මවිකීදී කතා කරනත් මතක් කරා හිත වහාම පණින ආනාපාන කරන රූපයක් බලන ආයෙනවා සද්දයක් අහන ආයෙනවා ගඳක් බලනවා රසක් ගන්න පහසක් ලබනවා ආයෙනවා ආන මේ தත්ත්වයේ තියෙද්දී දැන් ඉස්සල්ලා යෝගාවචරය විඥාන જાති හයක් තියෙනවා මෙන්න කාය චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය මනෝ විඥාන කියලා අපි මූල ධර්ම වශයෙන් දැනගත්තට දැන් තේරෙන පටන් ගන්නවා මේ අරමුණෙන් අරමුණට පයින්කොට මේ විඥානයේ හට ගැනීමක් සහ නැතිවීමක් අතරමැද ගමනක් නිසා තමයි මේ අරමුණු මාරු වෙන්නාසේ ඉරියව් මාරු වෙන්නාසේ පේන්නේ. ඒකෝට දැන් මේ ආනාපාන කර කර ඉන්නකොට නාස්කාග්‍රේ අපේ තිබුණ හිත කියලා හිතමු. ආශ්‍රද සස බල බල ඉන්නවා. දැන් ඔන්න සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් මේ කාය විඥානයේ චුත වෙලා සෝත විඥානයක් මතුවේ. ඉතින් මේක මහා කල්පකෑනියක්. හරියට ගංගා මහවැලි ගඟේ ගිය වතුර කඳුලක් එක පාට ගිහලා කැන්ලි ගඟට වැටෙනවා. මේ මෙහෙම කරගෙන යනකොට භාවනා කරලා ගුරු නැති යෝගාවචරි මනස්කාරයක් නැති කෙනෙක් සතිය නැති කෙනෙක් ඔක තීරුමකුත් නැහැ ඒක ප්‍රශ්නයක් නෑ මේ රූපයක් බලබල හිටියේ ආසස්වාසි බලබල හිටියා කාය බලබල හිටියා දැන් ශබ්දයකට ගියා භාවනා කරන කරාට මේක විශාල ප්‍රශ්නයක් මට ඕනේ උනේ කායෙම පවත්තගෙන නමුත් ශබ්දයට පැන්න ඉතින් ඒ නිසා මේකම වෙහෙසක් කරගන්න මට මේ කෙලින් පාරේ යන්න ඕනේ වාහනේ පාරෙන් පිටපැන්න අර වෙන අරමුණකට ගියා නමුත් මේ යෝගාවචරයා ටික වේලාවක් මේ භාවනා පුරුදු කරගෙන යනකොට මේ යෝගාවචරය තුළ පහළ වෙන යම් ගතියක් නිසා දැන් පිට ගිය බව දැනගෙන ආය අරමුණට එන්නත් ඉඩ තියෙනවා. ආනපන පිට ගිය සද්ද නිසා සද්දෙන් ආපහු ආනපනට එන්න පුළුවන්. මම කියන්නේ සද්දෙන් ආනපනට වෙනවා කියලා පිටතෙන් කොට යන්න පුළුවන්. නමුත් ආනපනට එන ගතිය වැඩි කියලා හිතමු අපි. එහෙමනම් මේ යෝගාවචරය තේරෙනවා සද්දෙට ඉස්සල්ලක් තිබුණ හිත ආනපානේ ශබ්දෙන් පස්සෙත් තිබුණේ ආනාපාන. ඒ අතරමැද මෙයා ටක් ගාලා එළියට ගිහිල්ලා ඒ කටයුත්තක් කරගෙන ආවා. මේ පෙරලිය නිසා උපදේශ නැති සූදානම් නැති යෝගාවචරය පශ්චාත්තාපයටපත් වෙනවා මගේ හිත නිතරම සද්ද වලට කැරෙනවා කියන්නේ. නමුත් මේ පෙරලියෙන් පශ්චාත්තාප නොවීම පිණිස ගුරුවරු සඳහන් කරලා තිනවා මේ වගේ සිද්ධියක් වුණාට පස්සේ පොඩ්ඩක් ඔයලා බලන්න සද්දට ඉස්සල්ලක් තිබුණේ ආනාපාන සද්දෙන් පස්සට තිබුණේ ආනාපාන නම් ඒ හානියක් වෙලා නැහැ. සද්දෙන් හානියක් වෙලා නැහැ. මේක පිළිබඳව තවත් විස්තර කරන විස්තරයකට ගියොත් ආනාපානේ ඉන්න ගමන් පිටපණින්න හිත නොසන්ඩාල වෙච්ච බව හැබෑව. නමුත් මේ නොසන්ඩාල වෙච්ච හිත ආය ආනාපානට ආවේ කොහොමද? මෙහෙවීමකින් නෙවෙයි. ඒ යෝගාවචරය කලින් කරපු අත්තරදි නිසාම ආපහු ආව නමුත් මේ නැවත නන්නත්තර වෙච්චි විඥානේ නැවතත් කාය විඥානය බවට පත් වෙනකොට යෝගාවචරය බොහෝම කලාතුරකින් තමයි නැවත පැමිණෙන මේ විඥානේ සාදර භවෙන් පිළිගන්නේ. හුඟක් වෙලාට යෝගාචරයක පිළිවන්නේ කලකොල හිතකින්. පශ්චාත්තාප හිතකින්, ઈચ્છා බංගත්වයටපත් වෙච්ච හිතකින්. ඒක නිසා වැරද්ද කෙරුවා කියලා පශ්චාත්තාපේ නිසා දැන් හරි වුණත් ඒ තීන වැඩ කටයුත්ත කරගෙන යන්න බෑ ඊට පශ්චාත්තාප නිසා. නමුත් මේ වෙනුවට යෝගාවචරය පුරුදු වෙනවා මේ තමයි කාය විඥානයගේ නිමවීම සහ සෝත විඥානයගේ හටගැනීම. දෙවිතරේ වෙන්නේ සෝත විඥානයගේ නිමවීම සහ නැවත කාය විඥානය හට ගැනීම කියන මේ සංසිද්ධියේදී විඥානයක නිරුද්ධ වීමත් හට ගැනීමත් දෙක බලා ගන්න නම් ආධුනිකයාට අරමුණු මාරුවීම සහ තක්කමුක්කක් අවශ්‍යයි. ඒ කියන්නේ වතුර කඩක කිසිම චලනයක් නැතුව තියෙනවා නම් ඒක වතුර නැද්ද කියලා බලන්න අපි කරන්නේ ගලක් දාන. ගලක් දැක්කට පස්සේ තමයි පස්සේ නන්න තරංගමාලා දිගේ දැනගන්න උලා මේක වතුර කඩක් කියලා. ඇත්තටම මූල ධර්ම වශයෙන් කියනවා නම් ආනාපාන දිගට ගියත් විඥානේ කැටි කැටි යන්නේ. ඒත් ආස්වාසේ නිමාස ප්‍රසවාසයේ හට ගැනීම අතරත් විඥානයේ තියෙනවා අතරම අන්තර් සම්බන්ධතාවක්. ප්‍රසවාසයේ නිමාස ආස්වාසේ අතරත් තියෙනවා. නමුත් ඒක යෝගාවචරයට අහුවෙන්නේ නැහැ. මොකද අපි තාම විශේෂණය කළ නැති නිසා. නමුත් මේ සද්දයකට කැඩිච්ච වෙලාවක රූපයකට කැඩිච්ච වෙලාවකදී අර විඥාන 6යි තියෙන්න පුළුවන් මේ විඥාන 6ටම දුවන්නේ එකම විඥානය තමයි වෙස් පෙරලෙන්නේ මෙතෙක් කියලා තිබුණ කාය විඥානය දැන් සෝත විඥානයක් වඩපත් වුණා. එතකොට අපි පාලනයෙන් ගිලීච්ච නිසා අඬව ගන්නවා, පශ්චාත්තාප වෙනවා, ඉච්ඡා සංගතරපත් වෙනවා. ඒක සාධාරණයි. මේ පාරේ යන්න තිබුණ වාහනේ පිට ගියා. නමුත් මේ යෝගාවචරය කවදා හරි අවබෝධ කරගන්න පුළුවන් තත්යකටපත් වුණොත් කාලෙකදී ඒ ගිය හිත නැවතත් ආය ආනාපානට කාය විඤ්ඤාට ආවයි කියලා එන්නාසුළු ගතියක් Taman තුල තියෙනවා නම් ඒ යෝගාවචරයට බුදුරජාන් වහන්සේ ලොකු ධෛර්යයක් දෙනවා මේ නැවත පැමිණීමේදී සෝත විඥානයේ චුත වීම සහ නැවත කාය විඥානයක හට ගැනීම વિશેයි යෝගාවචරය සාදර නොවුනොත් මේ සතිය අකණ්ඩ කිරීමේ වැඩපිළිවෙල බාධා වෙන විදිහකට කියනවා නම් සතිය ඝන බහල වීමට සතිය දියුණු වෙන්න নানা ආකාර අරමුණු තියෙද්දි සමාධිය නොකඩී යන්න නම් අපි කියන මේ විපස්සනා සමාධිය චිත්තේ මේ ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න නම් අරමුණ කැඩුනත් යෝගාචරය කැඩුනේ නැති අරමුණ කැඩුනත් කැඩුනේ නැති කැඩෙන්නේ නැති සතිය අදහන්න කැඩුනේ නැති කැඩෙන්නේ නැති විපස්සනා සමාධිය අදහන්න ඕන අදහවොත් යෝගාචර පේනවා විඥානයේ කාය විඥානයේදලා සෝත විඥානයේ බාරපත්‍රා සෝත විඥානයේ නැවත කාය විඥානයේ බාරපත් වෙනකොට පිට යන එක නම් ඒක නොසන්ඩාල ගතියක් හැබැයි නැවත හිත පිට ගිය කහපව එන ගතියක් තියෙනවා ආනේ එන ගතිය දැකලා නොසැලෙන හිතකින් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් යෝගාචරය විඥාන හයක් තියෙනවා වගේම මේ තමයි විඥානයාගේ ගෙවන් කිරීම මේ තමයි විඥානයාගේ හට ගැනීම කියලා මේ පුංචි සද්දයකට හිත කැඩෙනකොට පවා මේ විඥානයාගේ හට ගැනීම සහ ගෙවන් කිරීම දකින්නවා චිත්තක්ෂණ වශයෙන් නැත්තම් යෝගාචරය මැරෙනකම්ම ඉඳ වෙනවා විඥානය චුත වෙනවා දකින්න. ඒකල ඊගාසරේ බබාගේ ගිහිල්ලා අම්මගේ බඩේ උපදිනකම් ඉඳ වෙනවා විඥානය හට ගැනීම බලන්න. ওই දෙකේදිම තක්කමුක් වුණා. ওই කිසි තැනක සතිය පිහිටවන්න බෑනේ. පුළුවන් කියලා කියනවා මහ බෝතන් වහන්සේ. නමුත් ඒ නිසා ඒ විඥානයේ නිමාව සහ හට ගැනීම ද්වාදසාකාර පටිච්චසමුප්පාදේ එක ජීවිතයක හැමාරය සහ අනිත් ජීවිතය හට ගැනීම කියලා මේක විශාල කාටත් තේරෙන්න පුළුවන් තැනකට ගියාට ඒක විශාල චිත්තේ උනන්න මේකේ ක්ෂණ මාත්‍ර වශයෙන් චී හිතෙන් හිතට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණට අරමුණෙන් අරමුණට මේ වෙනස් වීම දැකගන්න සූදානම් වෙලා යන කෙනාට හොඳ සතියක් තියෙන කෙනාට ධර්මයේ තියෙන මේ රැඩිකල් වාදිකමේ දන්නේ කරන ලොකු අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය ක්‍රියාවත් කරලා ඒකට පන්නරේ තියලා ඒකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා යන කෙනාට භාවනා මුලදී මේ අභියෝගයට මුහුණ දෙන තරම් ආයුධ නැහැ. පරියන්ති මුලදී යා ගොඩක් කරන්නේ ගත්ත මූල කර්මස්ථානේ ආනාපාන කියලා අපි කරගන්නේ ආනාපාන ජීවිතේ හොඳ සතියක් වඩනවා. ඒ නිසා මේක මූල ධර්මානුකූලව කියනවනම් ඒ වෙලාවේදී කායනුපසන, වේදනානුපසන, චිත්තානුපසන, ධම්මානුපසන වශයෙන් ප්‍රශ්නේ ආબોධ කරන අසලුව කායගත සතිය, වේදනානුගිය සතිය, හිතානුගිය සතිය සහ ධර්මතානුගිය සතිය වශයෙන් සතිය අවස්ථා හතරකින් අපි සතිය නිර්වචනය කරනවා. ඊට පස්සේ සතිය ඉන්ද්‍රියක් බාටපත් වෙනවා. ඉන්ද්‍රියක් කියලා කියන්නේ හදිසියක් වෙනකොට ශ්‍රද්ධාව නැති වුණත්, වීර්ය නැති වුණත්, සමාධිය නැති වුණත්, ප්‍රඥාව නැති වුණත් සතිය අදහගෙන සතිය හැරමිටියක් කරන ඒක නායකත්වයේ දීගෙන නැවත ඉඳුරන් හදා ගන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. නැත්නම් සතිය ආයතනයක් වශයෙන් ස්ථාපිත කරගන්නවා. මොකද ස්ථාපිත කරත් තාම ඒ සතිය ඉන්ද්‍රිය මට්ටමේදී වැඩෙන්නේ එකම අරමුණ. නමුත් සති බලයක් බවට පත් වෙනකොට අරමුණු මාරු වුණත් අනපේක්ෂිත කර්තව්‍යකින් මාරු වුණත් අපේක්ෂිතව මාරු වුණත් මෙතන සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්. මෙතනදී සමත සමාධිය නෙවෙයි විපස්සනා සමාධියකට යන්න පුළුවන්. ජනමාත සමාධියකට යන්න පුළුවන්. මේ සමාධිය කැඩුනේ නැහැ. මම කඩාගන්නේ නැහැ කියන පදනමට ගියාම ඒ යෝගාවචරයේ ඇති වෙන මේ නුවණින් සලකා බැලීම නැත්නම් මේ යෝනිසෝමනසිකාරය හොඳ පෙරලියකට ලක් වෙනවා. හොඳ අභියෝගයට ලක් වෙනවා. ඒක මේ පණින පිම්මට වෙඩි තියනවා. ටාගට් බෝඩ් එකට වෙඩි තියනකොට නම් ඉතින් එකක් තිබ්බට පස්සේ දෙවෙනි එක හරියන්න තියෙන ඉඩ වැඩි. හරියන්නේම නැහැ. නමුත් විශ්වාස වෙනවා පණින පිම්මට වෙඩි තියන්නේ ගමාට වඩා හරි සෙල්ලක්කාරයි. මේ පණින පිම්මටත් පයින් පයින් පිම්මට වෙඩි තියන්න පුළුවන් වෙනකොට ටාගට් පළලට වෙඩි දෙනවට වැඩිය සෙල්ලක්කාර. ඒ වගේ යෝගාවචරය මෙතනදී මේ විඥානීය පිළිබඳව මූලධර්මමය ආબોධයක් හරහා සතිය නිර්වචනය කරන්න හදනකොට මේ ආනාපාන කින්දදී සද්දකට ගෑ. ආනාපාන කිනුට වේදනාවට ගෑ. ආනාපාන කිනුට හිතවිල්ලකට කැඩේ. අන්නේ කැඩෙන වෙලාවේදී මේකෙන් ගත හැකි ධර්මෝජාව. මේකෙන් ගත ධර්ම සාරය තමයි මේ විඥානයේ එකක් ස්වරූපයෙන් මාරු වෙලා තව එකක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඒ බවටපත් වෙච්ච එක ආයේ මේකට එනවා. නැත්නම් වෙන එකට තැක්කයි. මෙන්න මෙතනදී මේ විඥානයගේ මේ මාරු වීම මේ මේ පුනරුත්පත්තියේදී එක තැනක මැරිච්ච මිනිහා තව තැනක ඉපදීමක් විදිහට ගොරෝසුට පෙන්වන්න පුළුවන්. නමුත් විද්‍යානුකූලව බලනකොට ඕනම කෙනෙක් අභියෝග කරන කොහොමද දන්නේ මේකමයි අරක කියලා. එහෙම නැත්නම් කියන මේ චක්කු විඥානේ මේ කාය විඥානියමද මේ සෝත විඥානේ බාරපත් වෙන්නේ. නැත්නම් වෙන එකක්. ඊට පස්සේ සෝත විඥානේ නැවතත් ආස්වාස්වසන්නට ඒකමද කියන එක ඒක සරුවඥ විශයක් වෙරිෆයි කරන්න බැරි උරගාලා බලන්න බැරි එකක්. ඒ නිසා ඒක සැක කිරීම සැකේ දිගේ ගිහිල්ලා භාවනා පැත්තක තියලා කල්පනා කිරීම වෙන්න පුළුවන්. ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් මේ මෑතකදී වෙච්ච ක්වොන්ටම් ෆිසික්ස් වල කතාවේදී ඒකේ පින්නලා දීලා තියෙන ක්වොන්ටම් ශාස්ත්‍රයක බලයේ සමතුලනේ වෙලා තියෙන්නේ බලය තියෙන මේ චලන බලනේ තියෙනවා විෂමතා ශක්ති ශාස්ත්‍රයක චුම්බක ශාස්ත්‍රයක ශක්ති මේවා තරංග වශයෙන් ක්‍රියාත්මක කොට යම් යම් තැනකල එව්ව පිඩු වෙලා ක්වොන්ටම් එකක් බාටපත් වෙනවා. හැබැයි තාම ද්‍රව්‍යයක් බාටපත් වෙලා නැහැ. ඒ ක්වොන්ටම් එක තැනකදී වෙලා ඒහා සමානව ඒ ශේෂ්ත්‍රයෙන් වෙන තැනක මතුවෙන්න පුළුවන්. ඒකට කියනවා non local reaction කියලා. non local phenomena කියලා මේ නැති වෙනවත් එක්කම ඒහා සමාන එකක් ඒ ශේෂ්ත්‍රේ වෙන තැනක ඉන්න ඕනේ බලතුලනේ සඳහා. ශක්ති සංස්කෘතිය සඳහා. ඉතින් මේක ඉස්සල්ලාම දැකපු දවසේ මම දන්නේ කොහොමද දැක්කද කියලා. ඒගොල්ලේ මූල ධර්මානුකූල විස්තර කරන මොන්නම තාලෙකින්වත් හිතා ගන්න බෑ. කාලපරතරයක් නැතුව මෙතන නැති වෙනවා හා සමගම 70000 දහස් ගන්න කරිය ඇතතනක ඒ හා සමාන එකක් පහළ වෙනවා. කාලය සහ දේශයට අහු වෙන්නේ වෙන විදිහකට කියනවා මේ ක්වොන්ටම් කියන එක ගුරුත්වයට අහු වෙන්නේ නැහැ කාලයට අහු වෙන්නේ නැහැ දේශයට අහු වෙන්නේ නැහැ මොකද ඒවා ශක්තිය මේ යුවගේ න්‍යාය ධර්ම තියෙනවා. මෙතන නැති වෙනකොට අතනින් මතුවේ. ඒ වගේ තමයි සෝත කාය විඥානේ නැති වෙනවත් එක්කම අතරක් ඇතුව හෝ නැතුව ඔන්න වෙන දෙයක් වඩපත් වෙනවා. පච්චේ කාය මේ පැත්තට එනකොට යෝගාවචරය මේක දෙකක් කිව්වොත් පශ්චාත්තාප. සතිය කඩා ගන්න. සමාධිය කඩා ගන්න. මට බාධාවක් උණයි කියලා හිතෙනවා. නමුත් සර්වඥාන්සේ කියනවා විඥාණයට හය ආකාරයක් තියෙනවා. මේ මාරු වෙන්න පුළුවන්. මේ මාරු වුණාට එක මිනිහමයි මේ දෙන්නෙකුට ඇඳලා ඉන්නේ. ඒ චරිතය අයින් වුණාට මේ පැත්තෙන් මත වෙනකොට එකමයි කියලා දැනගත්තොත් මේ 18 සනී නැටුවට වෙස්මුණ මහතුණා මාරු වුණාට එකමයි නටන්නේ. ඒ විදිහට මේ තමයි විඥානයේ හය ආකාරය මෙන්න විඥානයගේ කැප දුරවීම මෙන්න විඥානයේ හට ගැනීම කියලා බලනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා විඥානයේ හට ගැනීම දිගේ බැලිල්ලෙන් අපිට නිවන් ලබන්න බෑ කවදා හෝ විඥානයක් ගෙවම් කරන තැන නිරුද්ධ වෙන තැන ඡය වෙන තැන වැය වෙන තැන බැලීම තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව නිබ්බාන විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නමුත් අපේ ස්වභාව හිත හටගන්න බලන්න කැමති එක මංගලයි නැතිවීම දකින්න එක අවමංගලයි කියලා හටගන්නවා. සමේක ඉපදිනකොට අපි සතුට වෙනවා මරනකොට කනගාටු වෙනවා. නමුත් මේ විඥාන මට්ටමට බස්සලා නැත්නම් පරමාර්ථ මට්ටමට බස්සලා මේ කයේ තිබෙන විඥානය ආනපන තිබෙන විඥානය මොනම හේතුවක් නිසා හෝ ඒක දැන් කයින් දුරුවන් වෙලා යනකොට මේ දේශ ධර්මතාවයක් දකිනාසුලුව විඥානයාගේ Nirodhe දක්නාසුලුව විඥානයාගේ ක්ෂය වීම දක්නාසුලුව විඥානයාගේ වැයීමේ දක්නාසුලුව බලනවා නම් හිත පිට ගියා කියලා කනගාටු වෙනවට වැඩිය මිච්ඡර හිත පිට යද්දිත් නොසලෙන මනසකින් මට ඉන්න පුළුවන් වුණා සතිය නඩත්තු කරන්න පුළුවන් වුණා ඒ සතිය නඩත්තු වෙනනම් ඔය හරහා සතිය සමාධියක් තියෙනවා එහෙම නැත්නම් ඊගාට පහළ වෙන මේ විඥානේ ගිහිල්ලා ඊගාට පහළ වෙන සෝත විඥානය හෝ ගාහන විඥානය හෝ චක්කු විඥාණයට කලබගැනියක් නැතුව පහත් කොට සැලමී කියන නැතුව එහෙම සතිය පිහිට ගන්න පුළුවන්. අර රිලි රේස් එකදී බැට් එක බිම වට ගන්න නැතුව ගినాපු ලීඩ් එක අරන් යනවා වගේ ඒ සමාධිය පාත් ගන්න පුළුවන්. මේක හරියට ඉරියාපත සංදියකදී කඩා ගන්න නැතුව සමාධිය පවත්නවා වගේ මේ විඥාන සංධියකදී එකක් නැතිලා අනිත් එක මතුවෙනකොට නැවත මතුවෙන එකට සාතර වෙන එක තමයි අපේ නවමු හිත මංගල හිතන හිත භද්‍ර හිත නමුත් වැඩේ පුදුරජානන්ද කියන්නේ මේක ගෙවෙද්දී තුනි වෙලා යද්දී ඒක දැකලා නොසැලී ඉන්න පුළුවන් ඒක දැකලා මේක අභාග්‍යයක් නෙවෙයි මේක වැරද්දක් නෙවෙයි මේක අකුසලයක් නෙවෙයි මෙන්න මේ විඥානයේ ගෙවන් කිරීම දිහා මේ ක්ෂණ මාත්‍ර වශයෙන් බලන්න පුළුවන් නම් ඒක හරිම රැඩිකල් වාදයි නමුත් මේකට උන ਸਰවචනාංශයේ ආධුනිකය යොමු කරන්නේ ආස්වාසයෙන් සද්දකට මාරු වෙන තැන ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන නෙවෙයි ආස්වාස් ප්‍රසවාසය දිහා බලනකොට ආස්වාස් ප්‍රසවාස දෙකම ගෙවන් කරන්න පටන් දෙකම තුනී වෙන්න පටන් ගන්නවා. දෙකම නොදැනී යන්න පටන් ගන්නවා. අන්නේ නොදැනී යන වෙලාවේදී කලබල වෙනවා නම් අසත්පුරුෂයි. නොදැනී යන වෙලාවේදී සතිය කඩා ගන්නවා නම් දුර්වල සතියක්. නොදැනී යන වෙලාවේ සමාධිය කඩා ගන්නවා නම් ඒක සමත සමාධියක්. විවසන සමාධිය කියලා කියන්නේ ඒ කොච්චර මාරු වීම සිදු වුණත් ඒ හරහා දියටින් ගින්දර ගෙනියනවා වගේ කැඩෙන්නේ නැති සමාධියක් තියෙනවා. ඒ සමාධිය බුදුන් දෙන එකක් නෙමෙයි ඒක තියෙන දෙයක් ඒක ඇකි සංඥාවෙන් ඇති සංඥාවෙන් පුළුවන් සංඥාවෙන් ගියොත් නෑ මට බෑ මගේ හිත කරනවා එහෙම කිව්වොත් බෑ තමයි. හැබැයි මම නැවතත් කියනවා මෙන්න මේ ආකාර හිල්ලක්කාර සමාධියක් සහ සතියක් පවත්වන්න පුළුවන් ඉන්නේ පරියන්කේ මුලදී නෙවෙයි. පරියන්ක දිගේ ගිහිල්ලා ඒ යෝගාවචරය මේ ආස්වාද ප්‍රසවාසයේ ඊයේත් මගට යනකන් නැති වුණා. අද ඊටත් වැඩිය නැති වෙනවා. හෙට ඊටත් වැඩිය නැති විචාවයි. මේක වෙද්දි මම නොසැලෙන මනසකින් මේ ගෙවන් කිරීම මේ වැයවීම මේ ක්ෂයවීම බලහින්ට ඕනේ කියලා භාවනා පරියන්කේ දියුණු ඒකහරා යන්න ගියොත් ඒ යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාස නැති වෙලා වෙනකට වැඩිය ගැඹුරට යන්න යන්න සතිය සමාධියේ දියුණුවක් ඇති වෙනා නිසක භාවයේ කියලා මේ සෝවන් මාර්ගයෙන් සාධක වෙන විචිකිච්ඡාව ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන් ධර්මයක් බව තේරෙන්න පටන් ගන්නවා. ලෑස්ති වෙලා ගියොත් සූදානම් ගියොත් ඊයේ අත්දැකීම ඊයේ වැරද්ද අද වැඩේට ආධාරකාරක විදිහට පවත්වන්න ගියොත් ඒ යෝගාවචරය හිත කරනවා කියලා සමාධිය කරනවා කියලා සතිය කරනවා කියලා අරමුණ කරනවා කියලා නිමිත්තක් නැති වුණා කියලා කලබල වෙනවා වෙනුවට ලොකු අදහිල්ලක් ඇති කරගන්නවා ඊටත් වැඩිය කලබල කලබල වෙන්න කාරණාවක් මම කලබල වෙන්නේ නැහැ එතකොට මේ රූපයාගේ ක්ෂය වීම, රූපයාගේ වැයවීම හරහා නොසලී සිටීමෙන් ඒ කාය විඥානයාගේ ක්ෂය වීමක් අනියම් මාර්ගයෙන් සම්පූර්ණ වෙන යෝගාවචරය. ඒකේ විප්ලවීය රැඩිකල් වාදී එකක් තමයි ඉඳපුවම සද්දයක් ඇහිලා කැඩෙන එක. ඉඳපුවම මේ රූපයකට කැඩෙන. ඉඳපුවම වේදනාවට කැඩෙන. ඉඳපුවම හිතවිල්ලට කරනවා. නමුත් එතකොට ගොඩාක් කලබල මනස නිසා අල්ලන්න අමාරු. නමුත් මේ ආසස් ප්‍රසවාස ජීවන වේලාවේදී කාය සංස්කාර සංසිඳන වේලාවේදී නොසලින මනසක් ඇති වුණොත් යෝගාවචරයට ඒක මාරු කර ගන්න පුළුවන්. ඒක නැවත නැවත කරන්න පටන් අරගත්තොත් භාවනා කරනකොට අර විදිහට පිටගියේ හිත නැවත එනකොට උනත් දැක දැන ගැනීමක් ඇති වෙනවා. එතකොට යෝගාචර අවස්ථා දෙකක් හම්බ වෙනවා. එකක් තමයි කලින් ගත්ත නිදර්ශනයේ විදිහට කාය විඥානය ඉඳලා සෝත විඥානට යනකොට සෝත විඥානය හට ගැනීම කියන්නේ කාය විඥානයගේ නිරුද්ධ වීම. ඊට පස්සේ සද්දේ හර ආපව කාය විඥාණයට එනවයි කියලා සෝත විඥාණයගේ නිරුද්ධ වීම සමානයි කාය විඥාණයගේ හට ගැනීම. එතකොට මෙහිමයි විඥාණයගේ හට ගැනීම මෙහිමයි විඥාණයගේ නිරුද්ධ වීම කියලා ඉතාමත්ම චුත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් කියලායි මේක පොතේ කියන්නේ ක්ෂණ භංගුර වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට චින්තාමේ ඥානේ අන්නේ ඥාණයෙන් තේරුම් ගන්න වෙනවා එකම අරමුණේ හිටියත් ඕක කොහොමයි. ආශස්වසත්ගේ එකට ගියත් මේක කැඩි කැඩි මහා පහළ වේ පහළ වේ යන්නේ. ඒක විචිත්‍ර වෙනවා අරමුණ මාරු වෙනකොට, නිමිත්ත මාරු වෙනකොට. නමුත් යෝගාචරයක කලබගෑනයකට හේතු කරගන්න. යෝගාචරයක කෙලේශයකට බාර ගන්න. දුර්ලභමකට බාර ගන්න. ඉච්ඡාබංගත්වයට බාර ගන්නවා. එහෙම වුණොත් ඒ කියන්නේ යෝගාවචරයේ සතිය ඉන්ද්‍රිය මට්ටමේ හිර වෙලා. බල ධර්මයක් බාටපත් වෙන්න බැරි වෙනවා. බල ධර්මයක් බාටපත් වුණාට පස්සේ මේ හැම කලබගැනියක් කරාම සතිය දී යටින් ඉන්ද්‍ර ගෙනියන්නා වගේ සම්බන්ධ කරගන්න. සමාධිය ක්ෂණබංගුර සමාධිය දී යටින් ඉන්ද්‍ර ගෙනියනවා වගේ සම්බන්ධ කරන්න හදනකොට යෝගාවචරය මේ රූපයකට සම්බන්ධ කළා මේක ඉගෙන ගන්න හැදුවට විඥාන කායාගේ වෙනසත් අනියම් මාර්ගයෙන් තේරුම් ගැනීම සිදුවේ. එන්නේ ඒ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරය මේ ලෝකේ පවතින දුක හරහා මොකද්ද ධර්මෝජාවක් ලබන කලබගෑනිය හරහා මොකද්ද ධර්මෝජාවක් ලබන නමුත් මේක හරියද්ද වැරදිද්ද ප්‍රගතියද්ද පස්සට යෑමද්ද කියලා සැකය මේ වෙලාවේදී දැහැහෙන්න වහයලා ගන්න. ඉතින් ඒ නිසා විඥානයේ හට ගැනීම සහ නැතිවීම කියන එකේ තියෙන වටිනාකම දන්න කෙනෙක් හිටියානම් මේ වගේ එකින් එකට මාරු වීමක් නැත්තම් මේක දැක් ගන්න බැරි නිසා මේ මාරුවේදී ඉරියාපත සංධියකදී වැඩියෙන් සතියින් ඉන්නා වගේ මේ වගේ තඩමාරු වෙනකොට කලබල නොවී මේක දිහා බලාන හිටියොත් කවදා හරි පුළුවන් වුණොත් යෝගාවචරයට මේක කලබල වුණාට සතිය කැඩිලා නැහැ. මේක කලබල වුණාට මගේ සමාධිය කැඩිලා නැහැ කියන එක තේරුම් ගන්නද එහෙම නැත්නම් canvas එකේ මොන චිත්‍රයක්ද තිබ්බත් canvas එක දිහා නම් බලන්නේ චිත්‍ර මොක වුණා ප්‍රශ්නයක් තියෙනවා. මොකද චිත්‍රකාරයා කැමති නෑ කැන්වස් එක දිහා බලන්න. එහාට ඕනේ ඒක ඇඳලා තියෙන සායම් ඔපේ දිහා බලන්න. ඒක දිහා බලනකොට නම් ඒක මේ භාව චිත්‍රයක්ද එහෙම නැත්නම් ස්වභාවික චිත්‍ර নানা ප්‍රකාර මොස්තරද්ද කියලා තියෙනවා. කැන්වස් එක දිහා බැලුවොත් බුද්ධජනනාංශය සඳහන් කරන මේ කැන්වස් එකේදී එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් බලනකොට මේකේ අඛණ්ඩ ගතියක් තියෙනවා. අදහන් නැති එකයි ප්‍රශ්නේ. මොකක්ද අකන්න වෙන්නේ සතිය ඕනනම් දිගට පවත්වන්න පුළුවන් සමාධිය ඕනනම් දිගට පවත්වන්න පුළුවන් අන්නේ කලබගෑනි ASCII පවත්වන සතිය සහ සමාධිය කියන්නේ අෂ්ටලෝක ධර්මයේ පවතිද්දී නොසැලෙන මනසක් ඇති අපි ලොකු සාංශ කිව්වේ විෂම ලෝකයේ සමහිත පවත්වනවා එතකොට මේ යෝගාචර පරියන්කේදී පමණක් නෙමෙයි සක්මන් කරලා යනකොට සක්මනීදී හොඳයි. ගිහිල්ලා හැරෙනකොට කලබැටෙනවා. අන්න එතනදී සතිය පවත්වන්න පුළුවන්. ආයේ මේ පැත්තට එනවා එනකොටත් අතරමැදි හොඳයි. හැරෙනකොට කලබැගැනි. අන්නේ කලබැගැනි සතිය පවත්වන්න පුළුවන්. ඒක ਸਰවඥානික උපමාවක් විදිහට කියනවනම් දක්ෂම නගර සෝබිනියක් ඇවිල්ලා ලස්සනම නෘත්‍ය කරද්දී ලස්සනම ගායනය කරද්දී ලස්සනම සංගීත භාණ්ඩ වය කරද්දී ලෝකේ ඉන්නා තාක් සල්ලාලයෝ බීමත්ව ඒක ඉස්සරහ නටද්දී පුරුෂයෙකුට කියනවා ඔළුව උඩ තෙල් කලයක් පුරවලා පෙත්ත කපලා පුරවලා කඳුලක්වත් හලන්නේ නැතුව මේ සෙනඟ වැදින් ගෙනියපන්. ඒගොල්ල ගහලයට කියනවා මොකද තෙල් කඳුලක් හරි හෙලුනොත් ඉසගත දාපන්. ඊට පස්සේ මනුස්සර දෙන අවස්ථාවක් උඹ පිරිස හරහා ගියොත් තෙල් කලයේ බින්දුවක්වත් දාන්න නැතුව උඹ ජීවිත දාන දෙනවා නැත්නම් කොයි වෙලාව හරි මේක හලාගත්තොත් ඊසකසා දාන්න. අන්නේ එහෙම මිනිහා කොහොමද මේ නටන සෙනගස්සේ යන්නේ සෙනගට දොස් කියලා බෑ දැන්. මොන දෙයක් වෙලා හරි හෙල්ලුනොත් තෙල් කන්දරක් වටනොත් එතනම ඉවරයි. දැන් මාර්ග නීති ක්‍රමයේ තියෙනවා ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් ඇක්සිඩන්ට් එකක් වළකා නොගැනීමට තියෙන දඬුවම කොහොමදද දෙන්නේ? ඒක දෙන්නේ ඩ්‍රයිවර්ට පාර යන මිනිහක් නෙමෙයි. ඩ්‍රයිවර්ට අනිවාර්යම දඩයක් එනවා. මනුස්ස වැරද්ද තිබුණේ මනුස්සයාගේ වුණත් වාහනේ වුණත් වෙන දෙයක් වුණත් මේ අනතුර වළක්වා නොගැනීම නිසා ආන්නේ වගේ Taman තේරුම් ගන්න පටන් ගත්තොත් ලෝකේ තියෙන තාකල් තියෙන්නේ නගරසෝබිනියන්ගේ ලස්සන නාඩගම්. එහෙම නැත්නම් බීමත්ත ගායන ගායනා. ඉන්න හරියක් ඉන්නේ ඒකට වන්මත් වෙලා කුල්මත් වෙලා නටන සල්ලාලියෝ. ඉතින් මේ මැදින් තෙල් කලේ හලා ගන්න නැතුව යන්න පුළුවන්ද කිව්වොත් අපිට මේ නගර සෝබිනියට බැනලා වැඩකුත් නැහැ, සල්ලාලලට බැනලා වැඩකුත් නැහැ. මොකද නඩු කියන්න වෙලාවක් ඉන්නේ තෙල් කඳුලක් වන්න බිල්ල කාලා. අන්න ඒ තරමටම සතිය නඩත්තු කරන්න පුළුවන් නම් ඒ යෝගාචර තේරෙනවා මේ පුංචි පුංචි කරදර තියෙන එක පුහුණු කළා පුහුණු කළා තමයි අර වගේ උග්‍ර අවස්ථාවකත් හැකි සංඥාවෙන් මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට විඥානේ හටගන්න මෙහෙමයි, ගෙවෙන්නේ මෙහෙමයි කියන දෙක පිළිබඳව දල අදහසකින් යුක්තව කටයුතු කරනකොට ඒ යෝගාචරයට කරදර ටිකම තමයි පරිේශණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නේ. එතකොට යෝගාචරය පරියන්කයට වැඩිය සක්මනී වටනකම තේරුම් ගන්නවා. ඉතින්දා ජීවිතයේදී මේ හිත එකින් එකට එකින් එකට පයින්නකොට පුළු පුළුවන් තැන්වලදී නැවතිල්ල කරලා Taman පහන යටතේ කරන්න පුළුවන් තැන්වලදී මේ හිත පනින පැනින්න. හදිහිට වීඩියෝ ක්ලිප් එකක් වීඩියෝ කැමරාවක දාලා නටන්න ඇරලා ඒකේ වාර්තාගත වෙලා තියෙන දේවල් වගේ සතියට කියනවා මේක දිහා බලන් ඉඳී කියලා. බලන් ඉන්නකොට ඉස්සර යෝගාවචරය මට සතිය නැති වුණා සතිය කැඩුනා කියලා බාහිරගත්ත ස්ථානවලත් කැඩුණු බව දැනගත්තේ මොන සතියෙන්ද කියලා ප්‍රශ්නයක් මතුවේ. මට සතියේ නැති බව දැනගත්තේ මොකෙන්ද? ඇත්තටම ඒක සතියේ තියෙන වෙලාවේදී දැනගන්න සතියට වැඩිය උග්‍ර සතියක් ඕනේ. සතියේ නැති වෙලාවේදී සතිය දැනගන්න. එතකොට මේ යෝගාවචරය දිනු කරන්නේ ඒ සතිය තියෙනවා නම් හොඳයි. නැති වුණත් ඒක දන්නව නම් නැති වෙච්ච බව ඒ කියන්නේ සතිය විසින් සතිය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගන්න තියෙනවා. මේ විදිහටම සමාධියේදී පද පෙරලි සිද්ධ වුණාට අරමුණු පෙරලි සිද්ධ වුණාට නිමිති තිබුණත් නැතත් තමන්ට ඇති වෙන්නේ මේ කලබගෑනීම නිසා විශ්වාසයේ භංගත්වයක්ද නැත්නම් ශ්‍රද්ධාවේ අඩුවීමක්ද වැඩිවීමක්ද අඩුවීමක් වැඩිවීමක් වෙනවනම් අඩුවීමක් වෙනවනම් විශ්වාසයේ අඩුවීමක් වෙනවනම් ඒක කමඨානාචාරයලා දන්නේ තමනුයි දන්නේ. මේ වෙච්ච එක නිසා මට උනේ පසුබෑමක්ද කියලා. නැත්නම් මේ ඕනේ කලබගැනීමක් වෙච්චාම මම කඩා ගන්න, මම වට ගන්න, මම හලා ගන්න ඉදිරියට යනවා කියන විශ්වාසය නම් වැඩෙන්නේ මේක තමයි මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. විඥාන තැන් තැන් වල ගෙවි ගෙවි යද්දි කැඩි කැඩි යනවා කියලා හිතමු කැඩි කැඩි යද්දි භාවනාව අතරින්. විශ්වාසය අතරින්. නිචිපතා කරනවා. කරන්න කරන්න කරන්න යෝගාවචරය කවදා හෝ විඥානය හට ගන්න පැත්තට වැඩිය ගෙවම් කරන පැත්ත. විඥාන නිරෝධය නැවත නැවතත් කිරීමමයි විඥාන නිරෝධී පටි නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගයේ කියන සම්මා දිට්ඨිය ඇති වෙනකන් යෝගාවචර තමයි දෙස් දෙන්නේ. පිටින් එන බාධා වලට දෙස් දෙන්නේ. එහෙම නැත්නම් තමන්ට නැති බැරිකම් කියනවා. නමුත් මේක සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ යෝගාවචරය තේරුම් අර ගන්නවා මේ අනින්න අනන්න ඉන්න මිනිහට ඇහි උලක් කරනවා වගේ මේ දඩමීම කරගන්නවා අහලා තියෙන අරමුණු නමුත් ඒකට පශ්චාත්තාප නොවිය ඕනේ අරමුණකින් ඕන තැනකට රත්යාදු ගහපදින් මට සත්‍ය කැයි මගේ සත්‍ය කැන්නවා මගේ සමාධිය කැන්නවා කියන එක බලන්න ගත්තොත් උග්‍ර සමාධියක් හා උග්‍ර සත්‍යක් නැති වුණාට මේ සිද්ධිය දිගට අල්ලගෙන යනකොළු ගතියක් මේකේ තියෙනවා සතියෙත් තියෙනවා සමාධියෙත් තියෙනවා අන්න ඒ විදිහට මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය දකින්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට මම අර කියාගෙන ආවා වගේ පරියන්කෙම ඉන්න ඕනේ සක්මනේ නෙවෙයි එදිනදා වැඩවලදී පවා උත්සාහ කරන්න වෙනවා මේ විදිහට පවතින මේ විවිධ විෂම තත්ත්වයන් යටතේ සතිය පැවැත්වීමේදී මගේ හිත නැත්නම් මගේ සතිය කියලා ගනිමු මගේ භාවනා කැඩෙන්නේ කොතනද කියලා බලන්න ඒ සුළුව ඒ බලනාසුළුව ගත කරන්න පටන් අරගත්තොත් යෝගාවචරය කිසිම දවසක කවදාකවත් සතිය කැඩීමට අවශ්‍ය කරන කලබගෑනි කරන්නේ තමා වශයෙන් හොඳ ආජීවයක් සම්මා වායාමයක් සම්මා වාචාවක් පාවිච්චි කරනවා නමුත් කරා බැමිනෙන මොන දේ ආවත් එව්වට චෝදනා කරනවා වෙනුවට මේකෙදී මට මේකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව විචාර කරන්න කරන්න යෝගාවචරය කර දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය නැත්නම් විශ්වාසය ගොඩනගෙන්න පටන් ගොඩ නැගෙන්න නැගෙන්න නැගෙන්න ඒ යෝගාවචරය රූප ධර්මයක් අල්ලාගෙන මේ කටයුත්ත කරාට අන්තිමනේ රූප ධර්මයට හේතු වෙන මේ නාම ධර්මය නැත්නම් නාම ධර්ම වල මුල වෙන විඥානයේ පවා එකිනෙකට පිළිමිබු කරන්නේ එකකින් එකක් පිළිඹු කරන தත්වයටදී යනකොට මේ විඥාණය හට ගැනීමට හේතු වෙන්නේ නාම රූපයයි නාම රූපයක් හට ගන්නකොටම විඥාණය පහළ වෙනවා නාම රූපයක් නිරුද්ධ වෙනකොටම විඥානයක් විපුත් වෙනවා ඒ නිසා පටිච්චසමුප්පාදේ බාරන්ට අවිද්‍යාව නිසා සංස්කාර කරනවා නැක යමක් සකස් කිරීමට පෙළඹෙන්නේ නොදැනුවත්කම නිසා. ඔබට පවතින දේ තමයි හොඳ මේකයි. ඒ සකස් කිරීම තුළ ඒ යෝගාවචරය ලබන අභිනන්දිය මමයි මේක සකස් කරේ මේක මමයි මේක මාගේ කියා ගන්නකොට විඥානය එතන ස්ථානයක් ලබන. කිම නැත්නම් විඥාණයට කවදාවත් සකස් නොකරන ලද ඇති හැටිය කවදාකවත් දකින්න දෙන්නේ සංස්කාර හැම වෙලාවෙම දේවල් පෙරලි. පෙරලි කරන. සංකර කරන සකස් කරන නිසා විඥානය හැම වෙලාවෙම ලබන ආහාර සකස් කරන ලද ආහාර නිකන් ජංක් ෆුඩ් කියලා කියන්නේ. ජෝව කෑවට පස්සේ සෞඛ්‍යයක් හිටින්නේ නැහැ. ඒ වගේ විඥාණයට කවදාක ප්‍රකෘති ආහාරයක් දෙන්නේ නැහැ. අවිද්‍යාව සහ සංස්කාර. මේ නිසා විඥාණයෙන් ඇති කරන නාම රූප ගත්තාම ඒක අර ලෙඩ විඥාණයකින් ඇති කරන එකක් මිසක් ප්‍රකෘති විඥාණය නෙවෙයි ඇති වෙන්නේ. ඒ නාම රූප නැවතත් මට පිළිඹු වෙලා විඥානය තමන්ගේ ආඩම්බරකම මගේ නිර්මාණය පිළිබඳව මම මාගේ හැඟීමෙන් බලනවා නමුත් ඒ තම ඇති කරපු ඒ නාම රූප දෙක ඒ විඥානයේ විසින් ප්‍රසූත කරන ලද විඥානයේ විසින් මවන ලද්දක් මිස ප්‍රകൃතිය නෙවෙන බව විඥානය කවදාකවත් පිළිගන්න කැමති නෑ හොරාගේ අම්මයින් පේනකොට කවදාකවත් මගේ පුතා හොරකම් කරනවා කියලා අම්මා පේන්නට කියන්නේ ත්‍රිසන් දර්ශනයක් වශයෙන් කියනවා මේ ලෝකයේ තියෙන ඕනම වස්තුවක් දැක ගැනීමේ හැකියාවක් ඇහැට තිබුණට කවදාකවත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒ නිසා විඥානයේ විසින් ඇති කරලද නාම රූප දෙක කොච්චර විස්තර කරලා බැලුවත් ඒ තුල විඥානයක් තියෙන්න බෑ. ඒ නිසා විඥාන නාම රූප දෙක නැතුව විඥාන අල්ලන්න බෑ. ඒකේ ප්‍රතිබිම්බේ නේතු අල්ලන්න බෑ. ඒ නිසා මේ දෙකේ නාම රූපයගේ සහ විඥානයේ ගෙවන් වෙන තැන හට ගන්න තැනට වැඩිය ගෙවන් වෙන තැනේදී ශෝක කරන්නේ නැතුව විලාප දෙන්නේ නැතුව මලගයක් කරන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව උච්චාභංගත්වයක් කරන්නේ නැතුව මේ ආස්වාස් ප්‍රසවාස ගෙවන් කිරීම හෝ එහෙම නැත්නම් නිමිත්තක ගෙවන් කිරීම හෝ බලාගෙන ඉන්න පුළුවන් ගතිය තමයි ඉස්ලාම් නම් මේක හරිම විකෘතියක් බලාගෙන ඉන්න පුළුවන් ගතිය හරහා තමයි යෝගාවචරයා මේ භාවනාවේදී ඉදිරි ගමනේදී මේ විඥානයාගේ ගෙවන් වෙන පැත්ත ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත බලන්නේ මේක අර මම කලිමුත් කිව්වා වගේ නිකන් සාමාන්‍ය ලෝකෙ පැත්තෙන් බලනකොට නම් කලබගෑනියක් මරණයක් ආව මං ගන්නමු සරුවචන්සේ සඳහන් කරලා තියෙන ඇති වෙන තාක් විඥාන ඇති වෙන තාක් නාම රූප සියල්ල දුක නම් එකම සැපේ තියෙන මේ දුක ගෙවම් කරන තැන පමණයි විඥානයක් තියෙන හැම තැනම තියෙන දුක විඥානයෙන් පතු කරන හැම නාම රූපයකම තියෙන දුක නම් ඒ නාම රූපයගේ සා විඥානයේ ගෙවම් කරන එක දුකේ ගෙවම් කිරීම ප්‍රතිയോഗාචර වෙන්නේ තමන්ගේ අනන්‍යතාවය ගෙවම් කිරීම මමේ කියා ගන්න තියෙන එකම දේ ගෙවන් කිරීමක්. නැත්තම් අල්ලා ගන්න තියෙන එකම වස්තුවේ ගෙවන් කිරීමක් කියලා. ඒක නිසා යෝගාවචරයට මේ සංසිද්ධිය පිට කෙනෙක් වගේ. Tamangen පරිබාහිර දෙයක් වගේ මුලැමැදාක බලන්න පුළුවන් තත්ත්වේ එනවයි කියලා කියන්නේ මේ සතියේ තරම්ම ශක්තිමත් වෙලා සති බලයේ බවට පත් වුණාට පස්සේ එදායින් පස්සේ තමයි සතිය බොජ්ජංගයක් බවට බෝධියංගයක් බවට පත් වෙන්නේ. එතෙන් එනකන් සතිය නිකන් වෘතල් බබෙක් වගේ අවශ්‍ය ප්‍රශස්ත தත්ත්වෙම ඉන්නවා. නමුත් සතිය සති බලයක් වඩපත් වුණාට පස්සේ සතිය කැඩෙන්න තියෙන හැකියාව නෙමෙයි බලන්නේ ඒ කැඩෙන්න තියෙන වාතාවරණය තුළදී සතිය නඩත්තු කිරීමේ හැකියාව බලන්න යන පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය නිතරම ඒ කලබගෑනියට වැඩිය විවේක වෙන තැන එහෙම නැත්නම් අවුලකදී නමුත් සතිය හීන් සීදුවේ Tamange ක්‍රියාව කරන්න පුළුවන් ගතිය බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය ජීවිතය දිහා බලන ආකෘතිය ජීවිතය දිහා බලන හැකියස පැහැදිලි වෙනසක් ඇති වෙනවා ඒ නිසා හරියටම Taman දිහාම Taman විවේචන බා විවේචනාත්මක ස්වයං විවේචනය බලන්න වගේ තේරෙන පටන් ගන්නවා ඒ තේරෙන පටන් අර ගන්න පටන් අර ගන්න දකින්න දේවල් අත්දකින්න දේවල් මුලදි මුලදි මේ විඥානයේ Tamanගේ ෂටගති මායා විගති පෙන්වන්න තියෙන අකමැත්ත නිසා ගොඩක් මුවා කරනවා. ඒ නිසා සර්වඥාන්සත් ගොඩාක් යෝගාවචරයට විශ්වාසයක් ඇති කළ දෙන්න වෙනවා, ශ්‍රද්ධාවක් ඇති කළ දෙන්න වෙනවා, කුසල ඡන්දයක්, අධිමොක්ඛයක් ඇති කළ දෙන්න වෙනවා. මේක දිහා නැවත නැවත නැවත නැවත බැලිල්ලෙම තමයි මේකේ ප්‍රകൃතිය දක්වන්න පුළුවන් වෙන්නේ. නිසා මුලදී මුලදී ඒක නිකන් විශේෂකර දෙයක් බවට පෙන්වුනට මේ අරමුණකින් අරමුණට හිත පණිනවයි කියන එක Tamange දෝෂයක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මකින් වෙන දෙයක්. මේ දෝෂය මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් මේ උපාදාන බවටපත් වෙනවා. උපාදාන පරිවර්තයක් තමයි මේ ලෝකේ තියෙන මේ හැම වැරද්දක්ම මම කරන ලද්දක් කියලා. නැත්තම් සවිඥානිකව සිදුවෙන එකක් කියලා යෝගාවචරය හිතක්. නමුත් සරුවචනන්ද වෙන මේක අවිඥානිකව වෙන කටයුත්තක් තියෙනවා. අවිඥානිකව සිද්ධ වුණත් ඒ සිද්ධියේදී මේ එකට පැනලා තව එකක් බවට පත් වෙනකොට මේ විඥානයගේ තියෙන ක්ෂණ බංගුරු භාවය බලන්න පටන් අරගත්තොත් මේකේ ධර්ම රසයක් තියෙනවා යෝගාවචරය. ඒ ධර්ම රසය හරහා ඒ සංසිද්ධියක තියෙන මේ ක්ෂණ භංගුර භාවය දකින්න යෝධ පෞරුෂත්වයක් අවශ්‍යයි. යෝධ සද්ධාාවක් අවශ්‍යයි. යෝධ සැක නොකරන ගතියක් අවශ්‍යයි. ඉතින් එතනදී තමයි මේ යෝග ජීවිතයේ ඇත්තටම කියන හැම මතුවෙන දෙයක්ම නැති වෙනවා හැම නැති වෙන දෙයක්ම නැවත මතුවෙනවා කියන මේ උදයබ්බේ ඥානය කියලා උන්වක් වෙලාට අපි කතා කරන ධර්ම tattර ගියාට පස්සේ ඒක ආනාපානෙල සද්දයකට ගියා සද්දකේ ඉඳලා ආනාපානෙට ආවත් කොයි පැත්තකට ගියත් යෝගාවචර මේ කිසිම දෙයක ධර්මයෙන් තොර නැති බව තේරුම් ගන්න. තේරුම් ගත යුත්තක් මේකෙදී තියෙනවා ඒ සිද්ධ වෙන සංසිද්ධිය හරහා Tamanට ඇති හැටිය දැකීම මිස මම මේක දකින්න ඕනේ මේක නොතිබෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියන විදිහේ පූර්ණ නිගමන පුළුවන් තරම් අයින් කළ ස්වභාව සිද්ධියට වෙන්න ඇරලා ඒක දිහා බලන ඉන්න ඕනේ තමත් බලන රූපයක් දිහා නමුත් විඥානයගේ ක්‍රියාකාරකම් දැනගන්න. අන්නේ විචිත යම් වෙලාවක මේකයි විඥානය කියන්නේ මේකයි විඥානය හට ගැනීම මේකයි විඥානය ගෙවන් කිරීම මේකයි විඥානය ගෙවන් කිරීමේ මාර්ගය කියලා යම් කිසි කෙනෙකුට දැනගෙන මෙහි ගෙවන් වෙන පැත්ත සතුට සිටින් බලන සිටීමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියනවනම් බුදුහාම කියනවා ඒක නා මනාකොට ධර්මයට පිළිපන් කෙනෙක් කියලා. සුපටිපන්නයි කියලා බුදුසජාන් වහන්සේ ඒ කිනාට මතක් කරලා දෙනවා. නමුත් මේ සුපටිපන්න භාවයට එන තෙක් යෝගාචරය මේකම සැක කරනවා. යෝගාවට අවශ්‍ය කියන්නේ ඉලක්කන්ද වගේ එක දිගට පවතින සතියක්, එක දිගට පවතින අරමුණක්, එක දිගට පවතින නිමිත්තක් අවශ්‍යයි. නමුත් ඉස්සරහට යන්න යන්න යන්න එහෙම පදනමක් නැති වුණත් මේ සතිය අඛණ්ඩ කරගැනීමේ ශක්තියට එනකොට සුපටිපන්න භාවයේ මනාවකට පිළිපන් භාවය නැත්නම් මේ ධර්මයට බැසගත්ත භාවය තේරුම් ගන්නේ භාවනාවෙන් මන්නාන් නෙවි. මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය බාඩපත් කිමින් පන. අයෝනිසෝ මනසිකාරී යෝනිසෝ මනසිකාරපත්‍යෝ පනම තේ සඳ අවශ්‍ය කරන පසුබිම සිද්ධි එහෙම නැත්නම් අත්දැකීම් රාශිය හම්බෙන්නේ භාවනාවෙන්. නමුත් ඒක හරි පෙතට දාගත්තේ නැත්තම් තාමත් අයෝනිසමනස්කාරට පොරක් වෙන්න ඉඩ තියෙනවා. යෝනිසමනස්කාරට දාගත්ත දවසින්ද යෝගාචර තේරෙනවා මේ ධර්මතාවය හැමදාම තියෙන ලෝකේ. මේ සඳහා අවශ්‍ය නිසි දැක්ම නැත්නම් පෙර දැක්ම ඒක ක්‍රමයෙන් වර්ධනය වෙලා හේතුඵල ධර්මකින් වෙන එකක්ද නැත්නම් ඒක පාට හම්බෙන් සිදුවෙන එකක්ද කියන එක කියා ගන්න බැරි තරම් ඒක අනාලම්බිත ධර්මයක්. එනිසා යෝගාචර කවදාකවත් බලාපොරොත්තු වෙලා ගිහිල්ලා මෙව එකින් එකින් කියන දක් ගන්න බෑ. ඒ වගේම බලාපොරොත්තු නැතුව ගිහිල්ලා පාරට තේරෙයි කියන එක අටත් වලක් කරන්නත් බෑ. ඒ නිසා සරුවච්චන් වහන්සේට මේක හරියට ආශ්‍යානුසේ ඥානෙ නිසා උන්වහන්සේ හරියටම හරියටම ඇනේට මිටියෙන් ගහනා වගේ අවශ්‍ය පුද්දලට කිව්වට ඒ ਸਰවඥාන්සේ නැති වෙලාවේදී Taman ඒ කරන වෙලාවේදී Tamanට තේරුම් අරගන්න තියෙන්නේ මේ සති ධාරාව සමාධි ධාරාව පැවැත්වීම සඳහා ඒකාකාරී නිමිත්තක් කරමුණක් බලාපොරොත්තු වෙනවා කියන එක බොළඳ වැඩක් නැත්නම් ඒකට කියනවා සමත සමාධිය කියලා ජනමාත්‍ර සමාධිය කියලා කියන්නේ මේ මාරු වෙද්දිත් පිම්මට වෙඩි තියන්න වගේ එල්ල කරන්න පුළුවන් නම් ඒක ලොකු සෙල්ලක්කාරකමක් ඒ නිසා මේ යෝනිසෝමනස් කාර්යයට මේ සෙල්ලක්කාර ඥානයක් කියලා කියනවා. ඉතින් මේක බුදු වෙන්න ඉස්සෙල්ලමත් වගේ සර්වචන් වහන්සේගේ අර කිං කුසල ගවේෂීව හොයාගෙන යන වෙලාවේදී මේක පිළිබඳ ලේස මාත්‍රයක් තිබිලා තියෙන මේක මට බලන්න පුළුවන් කියලා. අරමුණෙන් අරමුණට පාරු මාරු වෙන වෙලාවක පවා මුදුවට එලෙබසිටි සීකින් කටයුතු කරනවා නම් මැරිලා ඊගාවාත්මයට යන්න ඕනේ නැහැ. එතන එතන මේ තදංග වශයෙන් මේ විඥානය නිරුද්ධ වෙලා නැවත හට ගන්න බෑ. අපි වෙසක් බලන්න ගිහිල්ලා වෙසක් තොරණේ ඒ ලයිට් වල තාරකා දුවනවා, මල් මාලා කරකැවෙනවා, විවිධ මොහොතරිනු. මේ මොහොතර වල පේන තියෙන ආලෝක ගමන් කරනවා. නමුත් කිසිම තැනක ගමන් කිරීමක් නැහැ. නිවිනිවිපත් වෙන විදුලි බුබුලු විතරයි තියෙන්නේ. විදුලි බුබුල හෙල්ලෙනවා. ඒ විවිධ දුල එක එක ආකාරයටපත් වෙනකොට ආලෝකයේ එක එක දිශාවල් වලට ගමන් කරනවා වගේ. වෙන විදිහට කියනවා නම් අන්ධකාරයේ ගිනිපෙනෙල්ලක් කරකවනකොට ඈතින් බලනකොට චක්‍ර පේනවා. එක එක පැටර්න්ස් පේනවා. ත්‍රිකෝණාකාර කරන්න බුණ නමුත් හොඳටම දන්නවා එළිය කරකවන ආලෝකේ නැති වෙලාවේ එහෙම චක්‍ර නැහැ මේකේ. පෙනෙල්ල විතරයි තියෙන්නේ. නමුත් දෘෂ්ටි පැවැත්ම නිසා මේකේ පැවැත්මක් පේනවා. මේකේ තියෙන ක්ෂණ මාත්‍ර වශයෙන් බැඳිලා හැඩයක් ආකාරයක් පෙන්වුවාට ඒකේ තියෙන පුංචි පුංචි කෑලි විඥාන කෑලි එකතු වෙලා තියෙන හැම එකක්ම ගෙවිමින් නැතිවීම පවතිනවා කියලා නිසා විඥානයගේ තියෙන මේ භංගුරත්වය කිසිම කෙනෙක් අභියෝග කරන්න කැමති නෑ බුදුජානක පහළ වෙන්නේ ඉස්සෙල්ලා රූපයගේ භංගුර භාවය තේරුම් ගත්තා වේදනාවගේ භංගුර භාවය තේරුම් ගත්තා තේරුම් ගත්ත ඇත්තෝ හිටියා සංඥාවගේ භංගුර භාවය තේරුම් ගත්තා සංස්කාරات තේරුම් ගන්නකොට විඥානය නම් අඛණ්ඩමයි. ඒකේ ඒක ඝණයක්. ඒකේ තමයි මේ සියල්ල පිළිඹු වෙන්නේ කියන එක තමයි තේරුම්. නමුත් අන්තිම සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ විඥානයත් නිතර වෙනස් වෙන හේතුඵල ධර්ම දෙක පවතිද්දී විඥානය කොහොමද ඒක ඝන වෙන්නේ? චක්කුච්ච පටිච්ච රූපේ චොප්පජ්ජති විඥාන චක්කු විඥාන කින්න සංගති පස්සෝ කියන එකේදී ඇහත් රූප ධර්මයක් ඒක ඇතිවීමෙන් නැතිවීම යනවා. පටිච්ච රූපයත් ඇතිවීම නැතිවීම පවතිනවා නම් මේ ඇතිවීම පවතින නැතිවීම පවතින මේ ධර්ම දෙක නිසා පහළ වෙච්ච විඥානය කොහොමද එක දිගට යන්නේ මේ විඥානයත් මේ ගෙවෙමින් මේ හටගනිමින් මේ ගෙවෙමින් මේ හටගනිමින් යනවා. අන්න ඒකෙදි ඒ දෙක හරහා මේ එකක ගෙවීම සහ තව එකක හටගන්ම දකින්න තියෙන ධර්මතාවය තමයි සතිය කියන්නේ. උගෝ දෙනෙක් සතිය කැඩෙනවා කියලා චෝදනා කරගත්තට නෑ කැඩිලා නෑ සද්ද ඇහෙන්නත් ඉස්සෙල්ලා ආනපන දෙන සද්ද වුණාට පස්සෙත් ආනපන තිබුණේ නේද කියන එක හොයන්න ගත්තොත් විශ්වාසය ඇති වේදනාව එන්නත් ඉස්සෙල්ලා ආනපන තිබුණේ වේදනාව ගියාට පස්සෙත් ආනපන තියෙනවනම් වේදනාවෙන් හානියක් කළා නෑ හිතවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා ආනපනක් තිබුණේ හිතවිල්ල ගියාට පස්සෙත් ආනපනක් තිබුණේ හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ ඇත්තටම හානියක් කරලා නැති බව දැනගන්න එක ලොකු ශක්තියක්. ඒ නිසා මේ විදිහට විවිධ විෂම තත්ත්වයන් අතරදී සතිය පැවැත්වීම, සමාධිය පැවැත්වීම හරහා යෝගාවචරයට හම්බ වෙන මේ විශේෂ දැනුම මොනම හේතුවක් නිසාවත් තව කෙනෙකුට දෙන්න බෑ. අත්දැකීම් වශයෙන්. මූල ධර්ම වශයෙන් නම් සමාහට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම කොච්චර හිම ධර්මයේ තියෙන කෙනෙක් ළඟ හිටියත් හොරකම් කරන්න හෝ මට දීපන් කියලා ඉල්ලාට වැඩක් නිසා මේකේ තියෙනවා පුදුම ඉලෙක්ට්‍රික් ගතියක්. එහෙම නැත්නම් 아무තු නයිසර්ගික ගතියක් තියෙනවා. ඒ සඳහා ඒ කැපකිරීම, ඒ සඳහා ඒ පරිශන කරපු කෙනාට පමණමයි ඒක දැනගන්න පුළුවන්. ඊට පස්සේ ලොකුම ප්‍රශ්නේ තමයි ඒක විස්තර කළ දෙන්නේ. මුද සියලු දෙනාම ඉන්න විඥානය කියන එක අකණ්ඩ ධාරාවක් කියලා හිතාගන්න. ඒ විතරක් නෙමෙයි මේ විඥාන හයක් එක දිගට ක්‍රියාත්මක වෙනවා කියන අදහසයි. මේ ක්‍රියාවලිය හරහා කිනිපෙනල කරකවන චක්‍රාකාරව පේන එක ඇහි මායාවක් කියලා හිතන්නේ මේකේ මායාවක් මේ චක්‍රයක් තියෙනවා කියලා හිතන. ඒ නිසා යෝගාවචර මේ සඳහා කාලේ තාමත්ම තුනි තාමත්ම පුංචි කොටස් වලට කැඩුවොත් පමණක් මෙතන ගෙවන් වෙනකොට මෙතන හට ගන්න බව. බල්බ් එක මෙතනින් පත් වෙනකොට අතනින් නිවෙන බව. ඒක හරියටම ෆ්ලෑෂර් කොටේ බැලන්ස් කරන එක නදන්නවා මෙච්චර බල ප්‍රමාණයක් නිතරම පත්වෙමින් තියෙනවා. මෙච්චරම බල ප්‍රමාණයක් නිවිලා තියෙනවා. එතකොට තමයි ඒ විදුලස් කරකිනකොට ප්‍රධාන විදුලි ධාරාවට තද බල කම්පන උච්චාවචනතු නඩත්තු කරගෙන යන්න පුළුවන්. නමුත් මේ වෙලාව විශාල මේ රූප චටහම් පෙන්නනවා. නමුත් ඒකකවත් චලනයක් නැහැ. චලනයේ වාගේ එකක් පෙන්නනවා. ඒ වගේ තමයි විඥානෙත් පේන්න තියෙන්නේ. මේක නිතරම වෙනස් වෙන එකක්. ආනාපාන චුනත් ඔක වෙනස් වෙමින් යනවා. සද්දයකට කැඩලා ආවත් වෙනස් වෙමින් තියෙනවා. නමුත් සද්දයකට කැඩලා ආවොත් පශ්චාත්තාපය. ඒකද මේ ඒවං විඥානං සමුදයං අභිඥාය ඒවං විඥාන නිරෝධං අභිඥාය කියන මේ විඥානයේ හටගන්ම මෙහෙමයි විඥානයේ නිරෝධය මේක කියලා දැක ගන්න සුළු ශක්තියක් නැත්තේ විඥානය එහෙම කැඩෙන සුළු එකක් නෙවෙයි කියලා තියෙන නිත්‍ය සංඥාව නිසා. මුත් විඥානයත් අනිත්‍යයි කැඩෙමින් පහළ වෙමින් යන භංගුර දෙයක් කියලා දැනගන්න නම් යෝගාචරයේ දැහෙන අභියෝගශීලී භාවයක් පෞරුෂත්වයක් තියෙනුනේ පෞරුෂත්වයට එනකම්ම ඒක ගොඩනගෙන්න අවශ්‍ය ශක්තිය එනකම්ම ඒ සතියට කියන අපේ සති ඉන්ද්‍රිය කියලා මේ පෞරුෂත්වයත් අහඹු සිද්ධියකින් තමයි කවදා හෝ යෝගාචරය අත්දකින්නේ දැක්කට පස්සේ ඒ යෝගාචරගේ සති ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙනවා ඊට පස්සේ තමයි ඒව බෝධියකට තුරු දෙන බොජ්ජංග බාටපත් වෙන්නේ ඒකේ සති සම්බොජ්ජංගේ ඉඳලා අන්තිමට වෙන්නේ මොකද්ද උපේක්ෂා සම්බොජ්ජංගයට එනවා එකම අරමුණේ හිත තිබ්බත් අරමුණ වල කැඩි කැඩි තිබුණත් සතිය අඛණ්ඩ වුණත් සමාධිය අඛණ්ඩ වුණත් නැති වුණත් ඒ සියල්ල කෙරෙහි නොසලෙන මනස සියල්ල කෙරෙහි උපේක්ෂාව කියලා කියන්නේ ඒ යෝගාවචරය විසින්ම එතෙක් අඛණ්ඩව පවත්තන්න උත්සාහ කරපු සතිය පවා වෙනස් වෙනවා වර්ග කැඩෙනවා වර්ග හැදෙනවා විපරිණාමයටපත් වෙනවා මේ විපරිණාම නිසා සතියෙමුත් ඇති කර දෙන්නේ දුකක්මයි සමාධිය කියලා කියන්නේ වර්ග ඇති වෙන වර්ග නැති වෙන දෙයක් ඒකාකාරී දෙයක් නෙමෙයි මේ සතිය විපරිණාම වෙන නිසා සමාධිය විපරිණාම නිසා සමාධියත් ඇති වෙන්නේ අවසාන ඵලයේ දුකක්මයි ඒ රාතු මරණ හොරකම් කරන කෙලෙස් වලින් විතරක් නෙමෙයි කෙලෙස් ධර්මයක් නෙමෙයි. සතියක් දුක පිණිස පිහිටන්නේ, සමාධියක් දුක පිණිස පිහිටන්නේ. මොකද මේ ක්‍රියාවලිය දකින්ද මේ අනිච්ච සංඥාව. මේ ගන්න උපකරණ ටිකත් මේ විදිහට වෙනවා කියලා නොසැලෙන මනසක් යනකොට තමයි ඒ විඥානය පිළිබඳව නැත්නම් මේ රූප දකින්න හිත පිළිබඳව යෝගාචර දැනගන්න පුළුවන්. එතකොට භාවනාදී කියන පටිවිපස්සනා කියන නමයි පාවිච්චි කරන්නේ. ඒක ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා දකින්න ඥාතේ නම් අරමුණත් විපස්සනා වෙන අතරේ ඒ ඥාතය නැත්නම් ආනපන සතිය ඒක දකින්න හිත ඥාණය විපස්සනා වෙන්න පටන් ගන්නවා. ඒක හිතා ගන්න බැරි මේ ගමනක් සිද්ධ වෙන්නේ ඥාතය අරමුණු කරපු දේ ඒ දකින්න හිත අරමුණේ විපරිණාමය බැලීමට යොදවනකොට මේ විපරිණාමය නැවත නැවත දකින්නකොට දවසක නිච්ච සංඥා විතර අනිච්ච සංඥාවට මාරුණා නම් මේ දකින හිතත් මේ වගේ ක්ෂණ බංගුරයි ඒකත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ රූපය දඩමීම කරගෙන කැඩි කැඩි කැඩි වෙලිය පහළ වෙන එකක් කියලා දකිනකොට සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ චිත්තමේදී ඒ ගමන දිගට යන්න යන්න යන්න පහළ වෙන පහළ වෙන හිත තිබුණ හිතට වැඩිය පිරිසිදුයි පහළ වෙන පහළ වෙන හිත ඉස්සලා තිබුණ එකේ තිබුණ මායාව නිච්ච සංඥාව අයින් කරමින් ඒක පිසිදු භාවයට එන්න පටන් අර ගන්නවා ලුණු ගෙඩිය පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා මේකේ මැදක් නැහැ මේකේ හරයක් නැති බව තේරෙන පටන් ගන්නවා මේ පටිවිපස්සනාව එදි විපස්සනා ඊටාත්ම බලවත් විපස්සනාවක් මේ පටිවිපස්සනාවේ තුඩු කෙලපැමිනීම බුදුන්පත් වීම තමයි සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ හැම දෙයක් කෙරෙම හොඳ නරක හරි වැරදි ධර්ම අධර්ම සාධාරණ අසාධාරණ සියල්ල කෙරෙහි යෝගාවචරයේ මේ උපේක්ෂාවට පස්සේ ඒ යෝගාවචර රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටවන්න බැරි ස්ථාවරයක් ලැබෙනවා යෝගාචර දන්නවා පිටින් නෙවෙයි නටවිල සිද්ධ වෙන්නේ ඇතුලේ කෙලෙස් නිසායි යම් දවසක සියලු සංස්කාරයන් විශේෂ මේ නොසලින මනස කියලා කියන්නේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන සංස්කාර વિશે නොසලින බව සංකාර පෙන්වන්න හදන මේ නාඩගම සංස්කාර පෙන්වන්න හදන මේ මවාපෑම વિશે උපේක්ෂා වෙන එක විතරයි කියන්නේ. ඒක ඔබ නාඩගමක් කියලා කියලා කියන්නත් ඕනේ. උපේක්ෂා වෙනකොට ඉබේම ඒ විඥානයාගේ නිරුද්ධ වීම විඥානයේ ඇති හැටිය නැත්නම් හෙළුව පේන්න පටන් ගන්න එක ඉස්සරහට යන්න පටන් එතකොට කියනවා හරියට යම් වෙලාවක යෝගාවචරයට මේ මතුවෙන මතුවෙන සංස්කාර ධර්මයන් කෙරේ උපේක්ෂා වෙනකොට ඒක රහත් හිතක් කියලා. ඇත්තටම සිද්ධ වෙන්නේ සෝවාන් වෙන්නත් ඉසලා. සෝවාන් වීමකට කලින් මේ සංඛාර උපේක්ෂාවට එන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය නිකන් අනාලම්බිත හිතක් ඇති කරගන්නවා. ඕනම දෙයක් මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙන ඕනම දෙයකට හැට ගැනීමේ ශක්තිය මනුසීතර තියෙනවා. ඒක නැති මනස තමයි මේ දේවල් හැට ගන්න හදන්නේ. Tamande යනවා හැට ගහන්න බැරි කට්ටිය තමයි දේවල් හැට ගස්සන්න හදන්නේ. ඉතින් අන්න වගේ පඬිතියෝ සමාජයේ මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා කියනවා. ඔය එහෙ මෙහෙ කරන කට්ටියගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් අපි එහෙම කරන කට්ටියට ආවඩන්න ගත්තොත් එහෙම අපිත් නිකන් එහෙම වෙන්න පටන් ගන්නවා. අපිත් නිකන් සංස්කාර වලට සැලෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම නැත්නම් අපි හිතන අපි සමාජ විරෝධීද මෙච්චර මිනිස්සු මේ එහෙම කරන්න කතා කරද්දී අපි එහෙම නොකර ඉන්නේ කියන්නේ. ඇත්තටම බලනවනම් මෙහෙනම් නියම මෙහෙනම් සංකාරුපිකා. ඒ කියන්නේ යමක් නොකර සිටීම. ඉතින් වෙන දෙයකට ඉඩ අරලා යන්න අරින එක. එහෙම නැතු කොතනකින් හරි අපි එංගිල ගහුවනම් ඒ ගහපු තරමට අපි ඒක පටලවා ගඟක් දිහා ගලන ගඟක් දිහා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ නැතුව ඇඟිල්ල ගැහුවොත් ඇඟිල්ල තෙමෙනවා. කකුල ගැහුවොත් කකුල තෙමෙනවා ගඟ කැළඹෙනවා. බුදුචන්නාංශ අපිට කියන්නේ ගඟ දිහා බලාගෙන හිටපන් ඇඟිල්ල ගන්න එපා. එතකොට ගඟ අනාකූල වැඩි අනාකූලව යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විඥානය පිළිබඳ අවබෝධයේදී යෝගාවචරයගේ එnde end වෙන්න පටන් ගන්නෙ විඥාණයට පෝෂණය ලබා දෙන්න නැත්නම් විඥාණයට මේ ආහාර ලබා දෙන සංස්කාරයන්ගේ යමක් නොකර ඉන්න බැරි ගාය යම යමක් නොකර ඉන්න බැරි මේ කැක්කම පිටුරම දිහා බලාගෙන ඉන්නවා ඒත් බනින්නෙත් නැතුව ආවඩන්නෙත් නැතුව ඉතින් මේක කියනවා ඊටාමත් මම අරුදී ලෝකෙදී ඊටාමත් මම අරුදී තමයි මේ වෙන සිද්ධිය දිහා බලාගෙන හරියට බුදුහාමරගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම තමයි ඇස්සත්තේ නමුත් රූප දැක්කේ නමුත් අන්ධෙක් වගේ ඉන්නේ. ඒ වගේම ශබ්ද ඇහෙනවා කනක් තියෙනවා බීරෙක් වගේ ඉන්නේ. එහෙම නැත්නම් මේ සුත මුත විඤ්ඤාත නෑ මුතේ කියලා කියන ගඳ බලනවා රස බලනවා පහස ලැබෙනවා කියන එක හොඳට දැනෙනවා මේකේ හරි වැරදි තියෙනවා නමුත් මේ අන්තභාගය හැච්ච මිනිහෙක් වගේ හොඳට තියෙන මිට අසාධාරණයක් වෙනවයි කියලා ධර්මතාවයක් ලෝකේ තියෙනවනේ ඔය යන්න අතේ යන්න ඇටියට පස්සේ වෙන්නේ මොනම දෙයකින්වත් යෝගාවචරය ඒකට අහුවෙන්නේ නැති වෙන සංස්කාර කරන්නේ නැති වෙනකොට මේ විඥානයගේ වෙන මේ උලම් බහින ගතිය විඥානයගේ වෙන මේ නිරුද්ධ වෙන ගතිය නිකන් බැලම කුහුලම් බැහැලා යනවා වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකත් අර කිව්වා වගේ එක එක මට්ටම් වලට සිද්ධ වෙන්නේ. නමුත් යෝගාවචරය ප්‍රතික්‍රියා නොකර සිටීම වගේ එහෙම නැත්නම් දේවල්ට ඇඟිලි නොගහසා සිටීමේ මාර්ගයෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒකෙදී අර චුල්ල ධර්මපාල ජාතකයේදී සඳහන් කරලා තියෙනවා ඒ බෝසත් කුමාරන් වහන්සේ මහේශිකාවගේ බඩේ ඉපදෙනවා රජ්ජුරෝ කාලාබෝ කියලා හරියට බොන මිනිස්සේ ඒ රජ්ජුරෝ හොඳටම බීලා ඉන්න වෙලාවක මහේශිකාව තමන්ගේ කුසින් උපන් දරුවා අනිවාර්යයෙන්ම රජ වෙන බව දන්න නිසා දරුවා ඉපදීම පිළිබඳ සතුටෙන් දරුවා හුරතල් කරගන්නවා. රජුරෝ බලනවා මේ මම යනවා මෙතනින් මට මේ ගෑණි සලකන්නේ මේ හම්බෙච්ච බබා ඒකට ලොකු වෙලා. යකෝ මූට දැන් දවස් 6යි. මේක අවුරුදු 6ක් කතා කරන දේම කොහොම මම නටවයිද? අන්තිමට මටත් මැරෙන්නයි වෙන්නේ කියලා මදකයට කතා කරලා කියනවා හතරකට කර කපලා වාහකට හතර ඉල්ලන්නේ බලු කපු ගන්නකම්. ඉතියේ වාහන රජුර හොඳටම බීලා ඉන්නේ. ගහලයා ගිහිල්ලා දරුවා ගන්නකොටම අම්මට කලන්ත හැදෙනවා. ඊට පස්සේ ගෙනල්ලා දංගෙඩිය උඩ තියලා දැන් කපන්නලා ඇති කරලා ජනතාවට ප්‍රකාශ කරනවා. මහරජුරන් වහන්සේට නිග්‍රහ කරලා කියනවා. මහේසිකා මේ දරුවට ඕනෑ පිළිස් හලකලා තියෙනවා කියන්නේ. ඒකට මම මහේෂ්කාව කලන්ත හැදි හැටි වැටෙනවා. රහලා රජුර බලා ඉන්නවා දරුවා කපනකම්. ගහලියා බලා ඉන්නවා කඩුව උස්සගෙන කපන. ඒකට පුංචි කුමාරයා දැන් බුදු වෙලා කියනවා මට එදා මේ අනාවැටෙන කලන්ත හැදෙන අම්මා ඒ වගේ අසාධාර්ණ තීරුවන් දීපු පිය මහ රජුරුවොත් මාව කපන්න හදන ගහලියත් අතර වෙනසක් මම දැක්කේ නැහැ කියන. මට ඔක්කොම වෙන්නේ සමානෝ කියන. බුදු වුණාට පස්සේ තේරුම් කළා දෙන්නේ ඒ වෙන්න තියෙන දේ වුණා. ඒකට එක එකන එක එක විදිහට මේ ජවනිකාට භූමිකා රංගපෑවා. උකින් මම මොකටද හිත නරක කරගන්නේ? ඒ උපේක්ඛා පිළිබඳව උපකාරමිතා නැත්තම් ප්‍රමාර්ථ පාරමිතාවදී තමයි ඒ කටයුතු කරන්නේ. නමුත් අපිට දැන් එහෙම එකක් කියනකොටත් ඇඟ හිරි වැටෙනවා. මේ වෙලාවේදී එහෙම දෙයක් දිහා තමාව බලන ඉඳිල්ල, තමව බලන සිටි උපේක්ෂා බලන සිටීම අපි හිතනවා අසාධාරණයක් කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී අපි අනුකම්පාවෙන් කටයුතු කළ යුතුයි කියලා එකම දෙයයි කියන්න තියෙන්නේ අනුකම්පාවෙන් මොනවාරි නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තමයි මේ Nirodha ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. නොකර ඉන්න බෑ. අපිට නොකර ඉන්න බෑ මොකද හැඟුම් බරගතිය. අපි ජීනෙම කැක්කුම. මේ අපේ ජීන එකට ඒ ආවේගජනක සම්බන්ධ වෙන ගතිය ඒ තාක්කල් සංසාරේ ප්‍රාර්ථනා කරා. ඒ තාක් සංසාරේ ප්‍රාර්ථනා කරා. කවදා හෝ මේක වෙන්න තියෙන දෙයක් නම් ඔකද මොකද්ද ඔක සැරෙන්න තියෙන ඉතින් ඕක මම දරගලුවත් නැති වුණත් වෙනවා මට හොඳම දේ තමයි කරන්න පුළුවන් හරියක් තියෙනවා කරනවා නමුත් මේක දිහා බලාන ඉඳලා නොසලෙන මනසකට ගන්න පුළුවන් නම් මේ බොජ්ජංග ධර්ම වල සඳහන් කරන අවසාන සංඛාර උපේක්ඛාව නැත්නම් සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව මම හිතන්නේ කිසිම ලෝකවැසියෙක් කණමත කරයි කියලා. කිසිම සදාචාරවාදියෙක් කණමත කරයි කියලා. කිසිම ආගමක් ධර්ම කෙනෙක් කණමත කරයි කියලා. මේ සරුවචනසේ දේශනා කරන්නේ ආන්නේ වෙනි වෙලාවක හෝ නොසලින මනසකින් හිටියේ නැතුව කවදාකවත් අපිට මේ විඥාණයට විඥානයේ නිරෝධයක් දක්වන්න හම්බ වෙන්නේ සංස්කාර නතර කරපු දවසේ තමයි විඥානවල නිරෝධයක් ඇති වෙන්නේ. ඒකට විඥානය නැවත නැවතත් ආයේ නාම රූප ඇති කිරීම චනබංගුර වශයෙන් හෝ නැවත ආත්මයක් වශයෙන් කෙරෙන්නේ. ඒක මැරෙන්න ඉස්සල ධාතික වෙලා තියෙනවා. මරණ චිත්තක්ෂණය අපිට මේක කරන්න බෑ. මරණ චිත්තක්ෂණයට තාම ඉවර වෙන්නේ නැති ගනුදෙනු තියෙනවනම් විසින් චිත්තෙන් නඩු තියෙනවනම් අනිවාර්යයෙන්ම අපිට ඒකට ආපහු වෙන්න වෙන නිසා එතන එතන ගෙවම් කරගෙන නඩු ඉවර කරගෙන පිපිච්ච මනසකින් ජීවත් වෙන්න ඒ යෝගාවචරය හැම වෙලාවෙදීම ඒ රූප පිළිබඳ හෝ වේවා නාම පිළිබඳ හෝ වේවා කටයුතු කරන මේ සතිය සතිපට්ඨානය හැම වෙලාවෙම දිනු කරමි ඕනම කලබගැනියක් වුණාම වෙන වෙද්දිත් මට සතිය පවත්වන්න පුළුවන් මම වඩනවා ඒකයි මගේ යුතුයකම කියලා පටන් අරගත්තොත් යෝගාවචරය ඇතුළත තියෙන ශක්තිය ගැන අදහනවා මිසක් බාහිරින් එන බාධාවල් ගැන පුළුවන් තරම් ප්‍රතික්‍රියා නොකර ඉන්න උත්සාහ කරනවා ඉතින් මේක ජීවිතේ ඉඳගෙන පෞල් ජීවිත කාර්යමේ ක්‍රමී යම් යම් භූමිකා රංගපාමින් කරන්න පුළුවන් බැද්ද කියන එක මුක දෙනකොට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා නමුත් මූලධර්ම වශයෙන් කියන්න තියෙන්නේ මිනිස්සුයෙකුට පුළුවන් සියලු දෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඕන් නැත්තම් බෑ. ඒ ඕන් නැතිකම බුදුහාමුදුර කරන දෙයක්වත් මායя කරන දෙයක්වත් නෙවෙයි. තම තමන් ධර්මයේ තීරුම් ගන්න හැටියටයි වෙලා තියෙන නිසා අපි මේ ගමන් කරපෙතේ මෙතෙක් ගෙවම් කරපු මෙතෙක් ළඟා වෙච්ච ජයග්‍රහණ වැඩි. ඉස්සරහට කරන්න තියෙන හැකි සංඥාවෙන් ඊටු ටිකක් පරිපූර්ණ වීදිකේ යුක්ත කටයුතු කරන්න පටන් අරගත්තා. අපිට මැරෙන්නේ ඉස්සරළම මේක කළ හැකි දෙයක් වාට සංඥාව පහළ වෙන්න වෙනවා. පහළ කරගන්න වෙනවා. ඒ පහළ වීමක් සඳහාම අද ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා. ශිළු දිනාගම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. වෙලාව 5යි 7යි. ඉතින් අපිට තව සුළු වේලාවක් ගන්න පුළුවන් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවක නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා ඒක නිසා එහෙම සුදුසු මාතෘකා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. වේදනාවට දේවල් කරන්නේ ඒ වේදනාවම කියන බලන්නේ ඉතින් බලන්නේ වේදනාව ඇති වෙන කියන විඥානයේ ඇති වෙන වීම ඉතින් අපේ වේදනාවේ නිරෝධය ආවරණය කරනවා ඔව් කියන එක තමයි කෙටි උත්තරේ. සාමාන්‍ය මේක විසඳීම සඳහා චිත්තචෛතසික ධර්ම ගැන කතා කරනකොට අටුව ආව එහෙම නැත්නම් අපි අභිධර්මයේ කතා කරලා තියෙනවා හිතයි චෛතසික දෙකයි එකට උපදින එකට නැති වෙන එකම අරමුණක් ගන්න ස්වરૂපයක් තියෙනවා කියලා. ඒ නිසා වේදනාව නම් අරමුණ ඒක උපදිනකොටම තමයි විඥානය උපදින්නේ. ඒක නිරුද්ධ වෙනකොට තමයි විඥාන උපදින නිසා වේදනාවේ කැඩි කැඩි යාම කියලා කියන්නේ ඒ හරහත් විඥානේ වෙනසක් කරනවා. මෙතන තිබුණ වේදනාව නැතුලා වෙන තැනකට හරව ගන්නවා කියන කොටත් මේ වේදනාව හට ගන්නවත් එක්කම තමයි ওই විඥානේ හටගන්නේ. ඒ විඥානේ එතන වේදනාව එක දිගට පැවතුනා හොල්වා කඩ කඩ වේවා වේවා. ඒ ඒ අනුව විඥානේ කැඩි කැඩි යනවා. ඒ කියන්නේ වේදනාව හරහම නෙවෙයි අපිට මේ සද්දයක් ඇහෙනකොටත් හිතවිල්ලක් ඇහෙනකොටත් රූපයක් පේනකොටත් ඒ හැම වෙලාවෙකින් පේනවා මේක වහා ඇතිවි වහා නැතිවි යන ස්වරූපේ නමුත් මේකේ තියෙන යොහුසුළු බව නිසා මේකේ තියෙන වේගය අධික නිසා මේක අර ගිනි පෙනෙලක් කරකොන්ට වගේ එක දිගට පවතින එකක් විදිහට දකිනවා. සමහර විතක වේදනාවේ ඇතිවීම නැතිවීම දැක ගන්න පුළුවන් වුණාට වේදනාව දකින හිතේ ඇතිවීමක් නැතිවීමක් පිළිගන්න අපේ හිත කැමති නැහැ. වෙන විදිහට කියනවා නම් වේදනාව පිළිබඳ අනිච්ච සංඥාව අපි ඇති කරගන්න යම් ප්‍රමාණයකට දක්ෂ වුණාට වේදනාව දකින හිතේ අනිත්‍යත්වයක් අපි දකින එක මරණීයයි. ඒක සීදීන සැගනීම. මේ තරම්ම විවිධ යනවා කියලා දැනගත්තොත් නිින්දන එකක් නෑ නැගිටිනකොට හැරෙයිද පණ එකී දන්නේ. හුස්ම හෙල්ල ඊගාව එක ගන්නකොට නැති වෙයි දන්නේ. ඒ නිසා මේක තියෙනවා කියන සංඥාවෙන් තමයි උදේ නැගිටපු ගමන් විඥානය තහවුරු කරන තමයි කුණු කෙල ටික හරි එළියදා. ඉස්සෙල්ලම බලනවා අර කුඤ්ඤ ටික වැදිලා තියනවාද හරිද? එහෙනම් තමයි අපිට යන්තම් සක්කාය දිට්ඨිය යන්තම් මතු කරගත්තා. යන්තම් මාන්න ඇති වුණා. යන්තම් තණ්හාව ඇති වුණා කිව්වට පස්සේ තමයි මුකුණු කෙලවෝ දාගෙන නැගිටලා ඉතින් දවසේ වැඩ කටයුතු පාන. සති බලය සතිෝචන කරනවා ඒක පිළිම ඇත්තටම ඔය සතියේ සතිපට්ඨාන සතියේ ඉන්ද්‍රිය සතිය බල සතිය බොජ්ජංග සතිය සහ මාර්ගංග සතිය කියලා අට පොලක් සඳහන් වෙනවා. ඒක ඇත්තටම කැපී පේන වෙනස්කම් නැහැ. නමුත් ඒක ක්‍රමික වර්ධනයක් තියෙනවා. නමුත් උගන්නන වෙලාවට මූලධර්මසය උගන්නනකොට පෙන්ලා දෙනවා සති ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ හදිසියකදී රිපෙයාර් වැඩක් කරගෙන වාහනේ අරගෙන යන්න පුළුවන් ශක්තියක් සතියට තියෙනවා. වාහනේ අතරමැදි බ්‍රේක් ඩවුන් වුණොත් සතිය උපකාර කරන පාරට දාගන්න පුළුවන්. බල සතියක් බාටපත් වුණාට පස්සේ සතිය හැම වෙලාවෙම හිටින්නේ වරින් වර නැති වෙනවා. නමුත් නැතිවීම පිළිබඳව Tamanne මොකද්ද දැනීමක් එන්න පටන් ගන්නවා. මම මේ වෙලාවේ සතියෙන් හිටියේ නෑ කියලා. දවස් ඇතුළත සතියෙන් ඉන්නේව දන්නවා. නමුත් මේ වෙලාවේදී මතක නැහැ මොකද උනේ කියලා. හැබැයි මතක නැති බව දන්නවා. ඒසොටි මතක නැති බව දන්න දේ ඥානයක්ද ඉන්ද්‍රිය ගෝචර ධර්මයක්ද මටයි කියලාද කියන එක හරීම ඉන්ට්‍රින්සික්. මට පොඩි කාලේ මට මතකයි පෙර දිනෙට ගිහිල්ලා එනකොට ඉතින් මොනවා හරි කඩල ටිකක් හරි සීනි බෝල් ටිකක් හරි ඉතුරු වෙන සත පහෙන් කඩිසොරු කකා තමයි එන්නේ. ඉඳපු ගමන් මගට එනකොට මට නතර වෙලා කල්පනා වෙනවා අසවල් හන්දිය පහු කරනවා මතකද කියලා. මතක නැහැ. ඊට ඉස්සෙල්ලා අසවලත් එක්ක කතා කරා ඊට පස්සේ මතක තියෙන්නේ උඟාක් මෑත තැනක අතරමැද ගැප් එකක් තියෙනවා. ආයෙසරයක් මතක් වෙනවා ඒක ඉඳපු ගමන් නතර වෙලා පිටිපස්ස බලන ගතියක්. බලනකොට මට පේනවා මේක මොකද උනේ මේ වෙලාවේ. මම ඇවිල්ලා තියෙනවා කඩලත් කක ඇවිල්ලා තියෙනවා වැඩක් තියෙනවා account I can't account for ඉතින් ඒකට වෙන මොකද්ද දින වෙනම account හැබිල්ල මට මේ වෙලාවේ සතිය නැති බව දන්න මෙන්න මේක වටින දෙයක් මේක Taman පිළිබඳව book keeping හැබිල්ල මෙන්න මේකේ තමයි සතිය තියෙනකොට සතිය තියෙනවා බව දැනගන්නට වැඩිය ලොකු සතියක් ඕනේ සතිය නැති බව දැනගන්නේ අන්න එදාට යෝගාවචරය සතිය තියෙනවා කියලා දැනගැනිල්ලටයි සතිය නැහැ කියලා දැනගැනිල්ලට සමානව සලකන්න පටන් ගන්නවා. අඩු ගන්න. මේ සතිය නැති එකට පහත් කළ සලකන්න යන්නේ. එතකොට දවස පුරාම සතිය ඉන්න chance එකක් තියෙනවා. යාසෝරාම අභියෝගයක් ගන්න පුළුවන්. අතීතයේ තියෙන බව දන්න නැත්නම් නැතුව දාන්න. එදා ඉඳලා ගන්න පුළුවන් chance එකක් මම අදිස්ථාන කරනවා අද උදේ ඉඳලා නිින්ද යනකම් සතිය කරලා graph එක ඇඳලා බලනවා මෙතන මෙතන dots තියෙනවා මෙතන මෙතන blank මෙතන මෙතන නැහැ. ඔන්නෝම දවස් දෙක තුනක් maintain කරනකොට අර blocks අඩු වෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් <clears throat> ඒක මේ තිරියම් කරන ගතියක් ඇති කරලා දෙනවා. මට මේ වෙලාවේ මේක දන්නේ නැහැ මම. තමන් නොදැනුවත්කම ප්‍රමාණ වෙන්න පටන් ගන්නවා. මේ යටි මන් දන්නේ නැහැ. ඉතින් ඕන කෙනෙකුට කියනවා ඉතින් උඹ පිස්සු කතා කරනවා. මම මේ භාවනා කරන මිනිහ මට මතක නැතිනවා. හැම කෙනාම absent minded professorලා තමයි. ඒ ප්‍රොෆෙසර් කැමති නෑ absent minded කියන්නේ මොකද ඒතර ගෝලියෝ බාරගන්නේ. ඒක ගු ප්‍රොෆෙසර් කියනවා නම් මම මේකට ප්‍රොෆෙසර් තමයි. ඒ වුණාට මම absent minded කියන මං හිතන්නේ ඒක හොඳ ඩික්ලරේෂන් එකක්. ඒ වගේ තමයි තමයි දන්න බව දන්න මෙච්චරයි. නොදන්න බව දන්න නිසා සරුවත් තමයි සඳහන් කරලා තියෙනවා. අපි නොදන්න බව දැනගන්නවා. ඉතින් සතිමත් නැති බව. ඉතින් එතකොට මෙතෙක් කරන පිට සතිය පිළිබඳ අලුත් ඩෙෆිනිෂන් එකක් එන්න පටන් ගන්නවා. අපි මෙතෙක් සතිය දන්නේ පොසිටිව්. ඇතිකොට මෙහිමයි මෙහිමයි දැන් නැතිකොටත් මෙහිමයි කියලා ඒක එහෙම නැල්ල පේන්න පටන් ගන්නවා. ඒ නොදැක්ක පැත්තක්. මේ අච්චර බ්‍රයිට් නෑ. මෙන්න මෙහෙම වුණාට පස්සේ සතිය පිළිබඳව සතිය තියෙනකොට ලක්ෂණ මේවයි. ඒක කර දෙන කෘත්‍ය මේකයි. ඒට ආසන්න කාරණා මේකයි. ඒක වැටහෙන ආකාරය මේකයි කියලා ඒ සතිය පිළිබඳව තව කෙනෙකුට කොමියුනිකේට් කරන්න නැත්නම් Tamange හිතට වද්දා ගන්න ඉස්සල්ලාම සම්පූර්ණ චිත්‍රය පිළිබඳ දැනෙන මොහොත කියලා කියන බොජ්ජංග මට්ටම. බොජ්ජංග මට්ටම යනකොට Taman දන්නෝ සද්ධාවෙන් සතිය වෙනස් වෙන්නේ මොන මොන ලක්ෂණ වලින්ද කියලා. වීර්යයෙන් සතිය වෙනස් වෙන්නේ මොන මොන ලක්ෂණ නිසාද? ප්‍රඥාවෙන් සතිය වෙනස් වෙන්නේ මොන මොන ලක්ෂණ සිතාද කියලා ඒව පිළිබඳව හරියට ඩිස්ක්‍රීට් තියෙන සත් ප්‍රඥාව ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි සතිය ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි සද්ධාව ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියලා ඒ දෙකම දැනගත්තට පස්සේ තමයි අද පොසිටිව් පැත්ත ආස්තික පැත්ත පමණක් දැනගෙන හිටපු හිත නාස්තික පැත්තත් සහිතව මේවා වෙන් කරන්න දැනගත්තට පස්සේ මේක හුදු ධර්මතා ටිකක් විතරයි තියෙන්නේ මට අයිති දෙයක් නෙමෙයි එක්ක තියෙනවා එක්ක නැහැ අන්තිකේ ඒක මට කොච්චර කරලා පාලනය කරන්නත් බෑ එතකොට කියනවා ඒක බොජ්ජංග මට්ටම බෝධියට තුරු දෙන මට්ටමට එනවා. ඊට පස්සේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ඒව තාම වෙන වෙන පීසස් මේ පීස් මීල් වගේ හදලා සති මොනවද ඒකට කියන්නේ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප අරම හදලා ඔක්කොම එක ලයින් වුණාට පස්සේ කියනවා මාර්ග චිත්තය පහළ වෙන්නේ ඔක්කොම ලයින් වෙච්ච වෙලාවේ එතෙන්ද වෙනකම් මේ සතියෙම පෙර නොදැක්ක පැතිකඩවල් පෙර නොදැක්ක අත්දැකීම් රාශියක් ලැබනකොට ලැබනකොට තේරෙනවා ඔය කිම් මූලක සූත්‍රය වගේ සූත්‍ර වල සතිය නැති මිනිහෙක් ලෝකේ ඇත්තෙම නැහැ කියලා හැම හිතකම සතිය තියෙනවා. පිළිගන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ. ඔයන් හන කියලා බලනකොට සතිය නැති හිතක් නැහැ. ඒක පිළියරන ඒක ඉහළ ගිය උඩ ගිය ගත්තට පස්සේ මේ මනස අනිවාර්යයෙන්ම ආගමික ධාර්මික ආධ්‍යාත්මික බුද්ධිලෙක් වෙනවා. ඒ කියන්නේ නොසලකා මේක අඳහන් නැතුව කටයුතු කරන එකන තමන්ටම දෙස් දෙනවා සවිඥානික කිරීම මොකද්ද අවිඥානික කිරීම මොකද්ද සසංකාරිකව කිරීම මොකද්ද අසංකාරිකව මොනවක්ද දන්නේ සතියින් ඉන්න කෙනාට කියන්න පුළුවන් මේක මම හිතලා කිරුවේ මේකට දඬුවමකෝ තෑග්ග මට ලයිති මේක මම දන්නේ මම කලි නෑ මම මේකට චේතනා පහල කරුවේ නෑ කියලා හරියට මේ කවුරුවත් දෙන සාක්කියට වැඩිය තමන්ගේ ඇතුලෙන් එන සාක්කිය හෘදේ සාක්ෂිය කියලා කියන්නේ. ඒක දන්නවා ඇති වරද්දක් වෙලා නැහැ. කවුරු චෝදනා කරත් ඒකෙන් මට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම ඔලොමල වෙනවා කියන එක නෙවෙයි. තමන්ගේ හිතට බාධාවක් එන්නේ. ඉතින් මේ මට්ටමක් වගේ තද ආත්ම විශ්වාසයක් නැතුව බොජ්ජංග මට්ටමට යන්නේ නැහැ. බොජ්ජංග මට්ටමට යනකම් මේ හිත සතිය තියෙන්නේ එහා පැත්තට මේ පැත්තට කැඩි කැඩි හැලිය හැලප්පි හැලප්පි හැලප්පිලිසිල් සහිතව බොජ්ජංග මට්ටමට යනකොට යාර විශ්වාසයක් එනවා මට කවදාකවත් ඉස්සර නොතිබුච්ච ප්‍රමාණයට මං කියන්නේ කවුද කියන එක මං කරන වැඩවල පිළිබඳව බුක් කීපින් එකක් එන්න බලන්න ඊට පස්සේ හොඳ නරක නෙමෙයි බලන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට තමන් පිළිබඳව ස්වයං විවේචනය බලන්න පටන් අරගත්තාම ඒ ඕනම සොසයිටි එකට ෆිට වෙනවා ඕනේ තැනකට ගිහිල්ලා ඇඩප් වෙන්න පුළුවන් අර වගේ ඔලොමොල වෙන්නේ මම දන්නවා ඔබ දන්නේ මමයි සත්‍ය උඹ සත්‍ය නෑ හරි ඒක එහෙනම් එහෙම කරමු මොකද එයා දන්නවා කොහොම කරුවක්වත් හේතුඵල ධර්ම වෙනුව වෙන්න තියෙන දේ වෙනවා මම දැඩි මට ධාරි වෙන්නේ නැහැ කියලා මේ සිද්ධිය කරේ දාගන්නේ සිද්ධියෙන් දැඩි ආතති ගති වෙන්නේ යන්න රින්න පුළුවන් ගතියක් එනවා එයාට නම් සත්‍ය නැතිව දැනගන්නේ කොහොමද? ඒක තමයි හේතුඵලය කියන්නේ. ඒක පුද්ගල ભેදයකට වැටෙන්නේ නැහැ. ඒකට කියන්න තියෙන්නේ උදපුගම you become self conscious. ඩග්ගාල මතක් වෙනවා කොහේ ඉඳලා ආවද දන්නේ. ඒකට කියන්නේ the blink දුරුගාම නිකන් බුබුලක් පැනන දිනම වෙනවා වෙනපු ගමන් තමයි කොන්ෂස් වෙන්න පටන් ගන්නවා. ඒකට ආසන්න කරනවා පේන්නේ නැහැ. මේක තමයි මේක ජීවිතේ හරි වටින දෙයක්. මේ ජීවිත මෙතෙක් කල ජීවිතේ ලෝක විද්‍යාවේ හොයාගත්ත සෑම දෙයක්ම හම්බයක්. කිසිම දෙයක් සැලසුම් කරලා නැහැ. නිව්ටන් කියලා කියන්නේ ෆිසික්ස් කෙනෙක් නෙවෙයි. ඇපල් ගෙඩිය වටන ඩෝං ගාලා මිනිහා හිතනවා මේ ආකර්ෂණයක් ඇති කියලා. පස්සේ බලනකොට මිනිහා බොරු කියලා කියනවා. අයින්ස්ටයින් කියන වෙන එකක්. අයින්ස්ටයින් කිව්වා E mc2 මේ ඊයේ පෙරදා කිව්ව නෑ. ඊටත්දී මේ ආලෝකය විරේට යන්නේ. නම පහුගිය අවුරුදු 30 40ම අයින්ස්ටයින් තමයි පප්පා. දැන් දන්නව ඌ බොරු. බොරු කියලා කියන්නේ ආංශික වශයෙන්. අයින්ස්ටයින් මන් බොරුම නෙවෙයි. කිව්ව ඇත්තක් තියෙනවා නිව්ටන්ගේ ක්‍රමයට ළම හඳට යනවා. නමුත් ඒ නිව්ටන්ගේ නිව්ටෝනියන් තියරියකින් අයින්ස්ටයින් ඔප්පු කරන්න බෑ. ඒ වගේම අර ආලෝක වේගයටත් වැනි වේගය යන මේ අංශු දැක්කට පස්සේ ඒක අයින්ස්ටයින්ගේ ක්‍රමයට විශ්වාස කරන්න. ඒ නිසා විද්‍යානුකූලව අයින්ස්ටයින් බොරු. ඉතින් මේකේ විපරිණාමය සිදු වෙන්නේ. නමුත් ඒ මිනිස්සයා අයින්ස්ටයින් මේ පහුගිය සත වර්ෂයේ පහළ වෙච්ච දක්ෂම විද්‍යාඥයෙක් කවුරක්වත් විරුද්ධව නැගී හිටියේ නෑ. ඉතින් අහම්බයක්. ඉදිරිපත් කරපු මේ මොකද්ද සාපේක්ෂතාවාදය අහම්බය ලෝකෙ පිළිගත්ත නිසා හරි ගියා. දැන් ලෝකෙක නෑ කියනකොට ඒක බොරු වෙනවා. ඒක තමයි මේ අපිට පාරට සතිය නැති බව හෝ ඇති බව හෝ දැනගන්න දේ මම නෙවෙයි. මගේත් නෙවෙයි. ඒක මගේ ආත්මයක් නෙවෙයි. නමුත් මීට ඉස්සලා කරලා කරලා කරලා කරලා වැරදිච්ච අත්දැකීම මට මොකද්ද සෙන්සර් එකක් කියන something wrong සම්මයා කියන. That's it. ඉතින් ඒකයි ළමයි දැනුම. ඒක තමයි ශ්‍රේෂ්ඨම දැනුම. මේ ප්‍රමාණ කරන්න පුළුවන් දැනුමට වැඩිය. ඒකයි අපි යගේ කරන්න ඕනේ. ඒකයි බුදුහාමර පෙන්වන ඒ සෙල්ලක් කරගදී ඒක පුද්ගල ભેදයක් නැහැ. ඒක ස්ත්‍රී පුරුෂ පැවිදි උපවිදි මොකක්වත් නැහැ. ඒක නිකම්ම සම්පූර්ණ හම්බෙකින් සිදුවෙන දෙයක්. මෙන්න මේකට විරුද්ධ වෙනකොට තමයි ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියන මේම සත්‍යයයි අරක බොරු කියන අදහසට එන්නේ නැහැ. ඕනි වෙලාවක එන්න පුළුවන් නොඑන්නත් පුළුවන්. ඒ ඒක විස්තර කරනවා මම කියව ඉංග්‍රීසි පොතක් වශයෙන් The Blink කියලා පොතක් කියලා තිනවා. ඒකේ පෙන්ලා දීලා තිනවා මානව ඉතිහාසයේ මේ වගේ එකපාරට ටක් ගාලා මතුවෙච්ච අදහස් මානවගේ ඉතිහාසය කොච්චර වෙනස් කරලා තියෙනවා. මානවගේ පුද්ගලික ජීවිතය හෝ මානව ඉතිහාසය කොච්චර වෙනස් කරලා තියෙනවද මොකද එයා කියන එක නැචරල් සිලෙක්ෂන් නැති නේ හැම කෙනාටම බ්ලින්ක්ස් එනවා මේක වටිනවයි කියලා අඳුරන්නේ ඒ වෙලාවේ මේ මිනිහා විතරයි අනික කටිට ඒක පික් කරන් තේරෙන්නේ ඔය අපේ දමින්ද දුමින්ද මිනිහා කියනවා කම්පියුටර් කරන් දීලා රිලෙවිකුට නටන්න දුන්නොත් කීබෝඩ් එක උඩ එක වෙලාවක T=MC² කියලා වදින්න ඉඩ තියෙනවා කෙලවරක් නැතුණාට නිරලවන්. ඌට දෙන්නේ නැහැ නේ නොබෙල් ප්‍රයිස් එක. ඇත්තටම යනකොට අයින්ස්ටයින්වත් රිලෙවගේ වැඩක් කරලා තියෙනවා. ඔට්ටෙට වැදුනා. ඒක ලෝකයා පිළිගත්තා. පිළිගත්තට පස්සේ හරි දැන් මේ ලෝකයා දන්න එක බොරු කියලා. ඒ ඒක අයින් කරා. ඉතින් ඒ නිසා මේකේ තියෙන හේතුඵල ධර්මයක් මිසක අපි මේ පේටන්ට් රෙකෝඩ් කළා අර මනසට තෑගි දෙනවා මේ දවසට තෑගි වුණාට මේකේ සියල්ල විස්තර කරව බුදුහාමුදුරු කිසිම තැනක පේටන්ට් රෙකෝඩ් කරුවේ නැහැ. සරුවච්ච වෙච්ච බුදුහාමුදුරුව කිසිම තැනක රෙජිස්ටර් කරලා නැහැ. මොන රෙජිස්ටර් කරන්නේ? ත්‍රිපිටකේ ගහලා තියෙනවා හිමිකම් ඇවිරිණි කියලා. අනිත් සියල්ලම මේවා ට්‍රේලර් ඉලෙක්ට්‍රොනික ක්‍රමයටෝ ගත්තොත් නඩු දානවා. ඇති දෙයක් නැහැ ගුණ හරපේකේ ගන්න දෙයක් නැති පොත්වල තමයි ඉවගන්නේ. සියල්ල තියෙන පොත්වලේ මොකක්වත් ඒ නිසා අපිට මේ ධර්මතාවට විරුද්ධ වුණොත් එහෙම නැත්නම් ඒ ස්වංසිද්ධි දේ මාතුලක් තියෙනවා ඒකට මම ආයෙනෙන්තර මේකට වෙන්න දෙන්න නම් මේ මේ දේවල් කරන්න ඕනේ මේ මත ධරි වෙන්න ඕනේ කියලා අපි කෘත්‍රිම කරන්න නරකයි. පුළුවන් තරම් ස්වභාවිකව මේ ඇති හැටි දැක ගන්න අසුලෝට යන්න නම් ඒක හරීම නිහතමානී ගතියක් තියෙනවා. හරීම හැම වෙලාවෙම අලුත් වෙන ගතියක් ඇතුව යන්න ඕනේ. නැතුණත් ඒ ධර්මයේ පිපෙන්නේ නැහැ. ධර්මයේ ස්වයන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි පහමාරයි වෙලාව. ඒක නිසා අපිට ආපහු පැයකමාරක් විතර යන්නත් තියෙන නිසා වෙන ප්‍රශ්න නැත්තම් අපි ප්‍රශ්න සාකච්ඡා වාරේ නැත්තම් අපි සැසි වාරේ સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඒකට මම හිතන්නේ ලැබුණා මාසේ 25. අද මේක අද 26ද? එහෙනම් ලැබුණා මාසේ 25 වැටේ. බලන්න ඕනේ. 25 ලෝ 24 25 26 තුනම මට වැඩ වැඩි. හරි. 25. ඉරිත වැටෙන දවස. එනං කියන්නේ 25ට වැටෙන. දැන් එහෙනම් අපි මේ සාමාන්‍ය පින්කමක නිමාවි කරන විදිහට පේන්න පේන කාටත් පින්පැමිණීමේ ඥාති ජීපත් කිරීමෙන් සහ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමෙන් සහ සීපත් කර ගැනීමෙන් වාසි එත්තවතා ජාති ගාත සජ්ජහනා කරලා කටයුත්තේ නිමාව සටහන් කරනවා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා